samantha සවිනිඛාලු අයං වදන්තා ධම්මත් සවිනිඛාලු අයං වදන්තා ධම්මත් සවිනිඛාලු අයං වදන්තා නමෝ තස්සේ භගවතු අරහතු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 අරියත්තු විලෝතු සම්මා සම්බුදුජානන් වහන්සේට මාගේ নমස්කාරය වේවා සත්කාරය සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා ඒ උතුම් ආර්ය ශ්‍රාවික මාර්ගයේ මහා සංඝ තුලට මාගේ নমස්කාරය වේවා සත්කාරය පළමුවෙන්ම තථාගත සම්මා සම්මා සම්බුද්ධ ශාසනයක උතුම් වූ සත්‍යයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙමින් මේ තිස්සේ ප්‍රෝගදාත්තලේ කුලී පුදුකාරී යම්තා සත්‍වේ බලාගෙන සිටිනවා නම් ඒ සියලුම සත්වයන් මේ උතුම් වූ සත්‍යමේ ශ්‍රවණය කරගනිත්වා දහම් මැස් ඉවර කරගනිත්වා කියලා අදිෂ්ඨාන අපි මේ මොහොතේදී සූදානම් වන්නේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙලා ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස මහා කරුණාවෙන් ලෝකයාට කියලා දුන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව ධර්ම කාරණා කිහිපයක් ඇසුරෙන් තොර බේරගන්න. අපි මෙහෙම කල්පනා කරලා බලන්නට ඕන තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන කාල සීමාව දිහා බැලුවට පස්සේ ඒ කාල වකවානුවේදී නොයෙක් නොයෙක් මතවාද දෘෂ්ටි පෙකින් වෙලා නොයෙක් නොයෙක් ඇදහිම් ක්‍රම තිබුණා නොයෙක් නොයෙක් ආගම් ක්‍රම තිබුණා මෙන්න මේ නොයෙක් නොයෙක් ඇදහිලි විශ්වාස ආගම් ක්‍රමයන් තිබෙන කාලකයි තථාගත බුදුරජාණන් වහන්සේ නමකුත් මේ ලෝක ධාතුවට පහළ එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ තාක්කල් ලෝක සත්වයෝ කාටවත් ලෝකයේ පිළිබඳ යථාර්ථය මොකක්ද කියලා අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබිලා තිබුණේ නැහැ. මේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ කාරණාව පිළිබඳව පෙන්නලා දෙන කල් ලෝකේ අධාරතේ මොකද්ද කියලා කියලා දෙනවා. හැබැයි එදා හිටපු මිනිසුන්ට දුක කියලා එකක් දැනුණා. දුක කියලා එකක් තේරුණා. දැන් අපි මෙහෙම හිතලා බලමුකෝ. අපි කල්පනා කරලා බලමු අපිට අද දවසේදී දුකක් දැනෙනවා. මොන විදිහේ දුකක්ද කියලා බලුවොත් එහෙම ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව දුක, දෝමනස් උපායාස කියන දුකිනි ටික අපිට දැනෙනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන ඒ දුක්ගිනි අපිට දැනුණාට අපිට තේරුණාට ඒ දුකෙන් නිදහස් වෙන්න දුකෙන් ගැලවෙන්න අපිට පුළුවන්කමක් ලැබිලත් නැහැ දුකෙන් ගැලවෙන ක්‍රමවේදී පිළිබඳව තෝරගන්න පුළුවන්කමක් ලැබිලත් අපි කල්පනා කරලා බලන්නට ඕන මෙන්න මේ විදිහට අපි හිතමු යම්කිසි කෙනෙකුට හිතෙනවා අපිට නම් මේ ගිහි ගෙදර හරි කරදර වැඩි දුක දෝමනස්ස කම්කටොළු ගොඩක් තියෙනවා ඒ නිසා මේ දුක නම් විඳ විඳ ඉච්ච බෑ මේ දුකින් ගැලවෙන්න ඕනි මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා කෙනෙකුට හිතෙනවා. මේ හිතල ඉවර වෙලා තමගේ ධර්මාන්ව අතහැරලා තමගේ වතු පිටි ගෙද ගේදොර ඉදකඩම් ඔක්කොම අතහැරලා දාලා මේ කිනා යනව යන්න කොහෙටද කැලයක් මැදට යනවා. කැලයක් මැදට ගිහින් ඉවර වෙලා එයා කැලේ ගල් ගුහාවක වාඩි වෙලා එයා මොකද්ද දන්නවද කරන්නේ? එයා කලේ ගල් ගුහාවක වාඩි වෙලා හුස්ම දිහා බලන ඉන්නවා. මොකද්ද කරන්නේ? හුස්ම රැල්ල දිහා එයා බලාගෙන ඉන්නවා කැලේ ගල් එනක් ඇතුළට ගිහිලා වගේ. එක වේලයි ආහාර ගමට ඇවිල්ලා බඩගිනි වෙච්ච වෙලාවට එක වේලක් ආහාර මොන හරි ටිකක් අරගෙන අර කැලේ ගල් එනකට වෙලා එයා හුස්ම රැල්ලට හිත තියාගෙන ඒ ඔස්සේ හිත එතන පිහිටවගෙන එහෙම නැත්නම් මොකක් හරි රූප නිමිත්තක් කරගෙන අපිටපු මොකක් හරි කසින මණ්ඩලයක් හරි මොකක් හරි හදාගෙන ඒක දිහා බලාගෙන ඒ තුල හිත පිහිටගෙන එයා ඉන්නවා මේ ඉන්න අතරතුරදී මේ හුස්ම රැල්ලට හිත පිහිටවගෙන හරි ඒ රූප නිමිත්තකට හිත පිහිටවගෙන හරි එයා දිගින් දිගට දිගින් දිගට ඒ තුල ඉඳලා ඉඳලා මෙයාට කවදා හරි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ මොකක්ද කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ මොකක්ද කියලා වටහා ගන්න තෝරගන්න නුවණ පහළ වෙනවා දැන් මම කැමති මේ ධර්ම දේශනාව කරගෙන යන අතරතුරදී මේක ඔහේ අහගෙන ඉන්නට වැඩිය අපිට දැනෙන දේත් එක්ක මේක පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යන්න. දැන් අපිට හිතෙන්නේ ඒ විදිහට ඒ ගල්ලෙනක් ඇතුළට ගිහිල්ලා කෙනෙක් වාඩි වෙලා එක අරමුණක හිත තියාගෙන ඉඳලා ඉඳලා කවදා හරි පටිච්ච සමුප්පාදයේ කියන ඥාන දර්ශනේ පහල කරගන්න පුළුවන් වෙයිද බැරිද? අපි හිතන් ඉන්නේ එහෙම කරන්න පුළුවන් කියලා. හැබැයි මේක එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනත් නැහැ. සද්ධර්මයක් දේශනා කරන්න ඕනත් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු නිගණ්ඨ නාථ පුත්තලා අසිත තවුසලා බුද්ධ කලාරූප පුත්‍රලා ඉස්සෙල්ලම නිවන් යනවා. ඇයි නිවන් යන්නේ? ඒ අයත් මොකද්ද කළේ දුකෙන් ගැලවෙන්න කියලා දුකෙන් නිදහස් වෙන්න කියලා කැලේට ගිහිල්ලා මොකද්ද කළේ ඒක ආරමුණක හිත තියාගෙන භාවනා කළා අට සමාපatti උපදවගත්තා. නිගණ්ඨ නාද පුත්‍රගේ අතහැරීම කොච්චරද කියනවනම් ඇදගෙන හිටපු වස්ත්‍රයක් අතහැරලා. දැන් අපි හිතනවා නම් මේ භෞතිකව අපි ළඟ තියෙන වස්තු දේපල සියල්ල අතහැරලා දැම්මට පස්සේ නිවන් දකින්නවා කියනවා. එහෙනම් කරන්න තියෙන්නේ මොකද මේ සියල්ල අතහැරලා ඇදගෙන ඉන්න වස්ත්‍රයත් අතහැරලා ගිහිල්ලා කැලේ ගල්ලෙනක වාඩි වෙලා ඉන්න මොකටද? නිවන් දකින්න. මේ වැඩේ කරගන්න පුළුවන් නේද? එහෙම පුළුවන්කමක් තියනවා නම් එහෙම නිර්වාණ ධර්මයේ කියන එක චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක අවබෝධයක් ලබන්න පුළුවන් නම් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ නම සාරා සංකී කල්ප ලක්ෂ ගණනක් පාරමිතා දම් පුරලා අපිට චතුරාර්ය සත්‍ය කියලා එකක් දේශනා කරන්න ඕනේ. අවශ්‍ය නැහැ. පටිච්ච සමුප්පාදය කියලා ධර්මතාවය පෙන්වලා දෙන්න ඕනේ. ඒ තෝරන්නේ. එහෙනම් අපි තෝරගන්න වෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයක පහළ වෙන පළවෙනිම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිට මේ දහම් පරයය අවබෝධ කරගන්නට මේ ලෝකේ අතහාරත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙනවා නම් පුළුවන් වෙන්නේ තවත් තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි තනියෙන් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේක තනියෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් කරනකොට මේ ධර්මය තනියෙන් අවබෝධ කිරීමේ හැකියාව ලබන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමයි. දැන් එහෙමනම් අපි තෝරගන්න ඕන ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අවබෝධ කරලා දේශනා කරනකොට අවබෝධ කරගත් ශ්‍රාවකෙක් තමයි ඊළඟට මේ ඥාන දර්ශනේ පහළ කරගන්නේ. අන්නේ ශ්‍රාවකෙක් දේශනා කරන ධර්මයක් ශ්‍රවණය කරගෙන තමයි ඊළඟට තව කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා දිගින් දිගට ධර්ම අවබෝධ කරගත්ත ශ්‍රාවක පිරිසක් නිර්මාණය වෙනවා. අනේ ශ්‍රාවක වැඩට අපි කියනවා කල්යාණ වැඩ කියලා. කල්යාණ මිත්‍ර පරම්පරාව කියලා. යම් දවසක ඔන්න ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය අතුරුදහන් වෙලා ගියොත් අර බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වෙලා නොකෙදී නොබෙදී පවත්වගෙන එන ඒ ආර්ය කලන වැට කියන කතුරුදහන් වෙලා ගියාට පස්සේ කොයිතරම් අපිට පොතපත තිබුණත් අකුරු තිබුණත් වැඩක් වෙන්නේ නැයි දැන් ඒ අකුරු ටික කියවලා අපිට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ අකුරු ටික කියවලා මේ ධර්ම අවබෝධ කරගන්න බෑ කියලා කියන්නේ. ඒ පොතේ තියෙන අකුරු ටික අපි කියවනකොට අපි කෙනකෙනා ළඟ තියෙනවා යම් යම් දෘෂ්ටි ටික. ඔන්න ඒ දෘෂ්ටියට ගලපලායි අපිට පුළුවන්කම ලැබෙන්නේ අකුණු ටික තෝරගන්න තේරුම් ගන්න. අන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර පිරිසිදුව නොකෙටි නොබැදී ආනි කලන වැටවස්සේ පවත්වගෙන ආපු මෙන්න මේ සද්ධාන අපි මොකද්ද කරන්නේ? ඒ කලන වැටෙන් තොරව අපි කෙන කෙනා කෙන කෙනා මොකද කරන්නේ ඒක කියවලා තෝරගන්න හදනවා. හැබැයි ඒක අපි කෙන කෙනා කෙන කෙනා කියවලා තෝරගන්න හදනකොට අපි එක එකනා ළඟ තියෙන යම් යම් දෘෂ්ටි වලට අනුකූලව මොකද්ද වෙන්නේ ඒක තේරෙන්න පටන් ගන්නවා. එතකොට එකම දහම් කරුණු 100 දෙනෙක් කියවට පස්සේ වැටෙන්න ගන්න ආකාර 100ක. දැන් ඊට පස්සේ ධර්ම දේශනා 100ක් අහනකොට ආකාර 100ක් එතකොට මොකද්ද හරිය? මොකද්ද අපි තෝරගන්නේ නිවැරදි එක කියලා ගැටුමකුත් මතුවෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මෙතනදී අපි දකින්න ඕන කාරණාවක් තියෙනවා. මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන ආකාර දෙකක් තියෙනවා. එක කොටසක් දසනේන පහතබ්බා කියලා විස්තර කරනවා. අනිත් කොටස භාවනායේ පහතබ්බා කියලා විස්තර කරනවා. මේක බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යම් කිසි කෙනෙක් සෝවාන් වෙන්නේ එහෙම නැත්නම් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ දර්ශනයෙන් කියලා කියනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනයන් යම් කෙනෙකුට ප්‍රහීන කරගෙන මේ බුදු දර්ශනේ මොකක්ද කියලා දර්ශන භූමියටපත් වෙලා සෝවාන් ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ භාවනා කරලා නෙවෙයි. දර්ශනයටපත් වෙලා. එතකොට මෙන්න මේ දර්ශන භූමියටපත් වන්නට අවශ්‍ය කරන අංග හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සතර සෝතාපට්ටි අංගය. මේකේ මුලින්ම තියෙන කල්යාණ මිත්‍ර සේවනයේ දෙවෙනියට තියෙනවා සද්ධර්ම ශ්‍රවණේ දොර කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධම්ම ශ්‍රවණය වෙනකොට එයාගේ යෝනිසෝ මනසිකාරයේ පීඨල ඒ තුල ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා නිවැරදි ප්‍රතිපදාව මොකද්ද කියන එක තෝර බේර ගන්න පුළුවන් ඥාන දර්ශනයක් පහළ වෙනවා. ඔන්න ඒ පහළවි කියන ඥාන දර්ශනය තුල ඉඳලා එතනින් එහාට යා බුද්ධ ශාසනයේ භාවනාව මොකද්ද කියලා තෝර බේරගෙන කටයුතු කරන කරපත් වෙනවා. හැබැයි අපි අද මොකද්ද කරන්නේ? අපිට ඒව දර්ශනයක් නැහැ. නිවන කියලා මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ. හැබැයි අපි නොදන්නා නිවනක් ලබා ගන්නට කියලා මොකද්ද කරන්නේ? ඒක හුස්ම රැල්ලේ හිත පිහිටවගෙන. එහෙම නැත්නම් මොකක් හරි නිමිත්තක හිත පිහිටවලා එක තැනක එක නතර කරන්න බලන්න. හැබැයි නිවන් දකින්නවා කියලා කියන්නේ හිත කොහෙවත් ගිල නතර කරන එක නෙවෙයි. හිත කොහෙවත් නතර කරලා තියාගෙන ඒ එක්තෙන් කරන එක නිවනේම නෙවෙයි. ඒක හොඳට තෝරගන්න ඕනේ. එහෙනම් ඒකේ නිවන නම් අමුතු තථාගත ධමයක් ඕන වෙන්නේ නැහැ. මේක මුලින්ම දැක ගන්න ඕනි කරනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට තෝරගෙන බලන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙලා ඒ දේශනා කරපු ධර්මය එහෙමනම් අපිට යම් මොහොතක ඒ කල්යාණ මිත්‍රයේ කියන සත්‍ය ධර්මයක් ශ්‍රවණය වෙන මොහොතක අපිට ඒක අවබෝධ වෙලා ඒ දර්ශනේ පහළ වෙච්ච මොහොතක දවසක තමයි අපිට තේරෙන්නේ මොකක්ද? අපිට ශ්‍රවණය වුණේ කල්යාණ ධර්මයක් කියන එක තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක කොහේ කොතනකදී කොයි මොහොතකදී වෙනවද කියන කාරණාව කියන්නේ. එහෙනම් අපි කල්යාණ ධර්මයේ තෝර බේර ගන්නකම් අපිට යම් දවසක දර්ශන නුවණ පහළ වෙනකම් අපිට අහවලා කල්යාණ මිත්‍රයා අහවලා කල්යාණ මිත්‍රයා නෙවෙයි කියලා තෝරගන්නවට බුණ පහළ වෙන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍රයාව අපිට හඳුන ගන්නට ලැබෙන්නේ කල්යාණ ධර්ම තුලින් විතරයි. එහෙනම් අපි තෝරගන්න වෙනවා අපි මේ සංසාර ගමනේ මේ විදිහට ගමන් කරනකොට අපි කාටවත් මේ සසර දුකයි කියලා දැනුණට මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් හොයලා බලනකොට ඒ ක්‍රමවේදය මොකද්ද කියලා තෝර බේරගෙන කටයුතු කරනකොට අන්නේගේ නිවැරදිම ක්‍රමවේදය තෝර බේරගන්න බැරි එකයි මේ ලෝක සත්‍යයන්ට තියෙන මුලාව කියලා කියන්නේ. මම එන මේ උපමාවක් කියනවා. අපි හිතමුකෝ අසුචි වලක පණුවේ දඟල දඟල ඉන්නවා. අසුචි ගොඩක පණුවේ දඟල දඟල ඉන්නවා. ඉතින් මේ අසූචි වලේ පණුවේ දඟල දඟල ඉන්නකොට අපිට හිතෙනවා නේද අනේ මේ අසූචි වලේ ඉන්න සත්වය කොයිතරම්නම් දුකත් විඳින්නේ අප්‍රමාණ දුකක් විඳිනවා කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. කුණුවික මලකුණා කරගෙන මලකුණේ දඟල දඟල ඉන්න පණුව දිහා දැක්කම කොහොමද හිතෙන්නේ? මුන් අප්‍රමාණ දුකක් නේද මේ විඳින්නේ කියලා හිතනවා. අපි හිතමු මහා කාන්තාරයක ගිනි රශ්මිය වදින තැනක වැලි පොලොවක් ඇතුළේ ඉන්නවා ඒ කාන්තාරේ වැලි පොලොව. ගිනි රශ්මියට පිචිපි. එහෙම ඉන්නකොට අපිට හිතෙනවා මොකද්ද? ඇත්තටම මෙන්න මේ තිරිසන් ලෝකේ තිරිසන් සත්වය කොයිතරම්නම් දුකක් විඳිනවද කියලා. ප්‍රේත ලෝකේ ගැන කතා අහලා තියෙනවා නේ. ඕන තරම් අහලා තියෙනවා ප්‍රේත ලෝකයේ අසුචි මල මුත්‍රා සෙමසුතු ආහාරයට අරගෙන මෙන්න මේ විදිහට ජීවිත ගත කරන ප්‍රේතයෝ ඉන්නවා කියන්නේ. හැබැයි ඒ ගැන සිහි කරලා බලනකොට අපිට හිතෙනවා මේ සත්තු අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. හැබැයි මම කියන ඔය දකින්න කෝණේ බොහොම වැරදි කියලා. ඇයි මම එහෙම කියන්නේ? මම මෙන්න මේ උපමාවක් කියන්නම්. අසුචි ගොඩාක් ලැබෙන වලක ඉන්න එක පරුවේ. අසුචි බොහෝම කලාතුරකින් ලැබෙන වලක ඉන්න එක පණුවේ. එතකොට අසුචි ගොඩාක් ලැබෙන වලේ ඉන්න පණුවද දුක් විඳින්නේ අසුචි චුට්ටක් ලැබෙන කලාතුරකින් ලැබෙන වලේ ඉන්න පණුවද දුක් විඳින්නේ අසුචි කලාතුරකින් ලැබෙන වලේ ඉන්න පණුවනේ එහෙනම් අසුචි ඒ පණුවට දුකක් වෙලාද සැපක් වෙලාද එහෙනම් අසුචියේ පණුවට දුකක් කියලා තේරෙන්නේ. එහෙම තේරෙන්නේ. දැන් අසුචිය මොකක් විදිහට දැනෙන්නේ අප්‍රමාණ සැපයක් සුවයක් විදිහට උන්ට තේරෙන්නේ. අර මලකුණක වහලා ඉන්න පණුවෙකුට මලකුණු ලැබෙන්න ලැබෙන්න කුණු මලකුණු ලැබෙන්න ලැබෙන්නද සැපේ තියෙන්නේ නොලබෙන්න නොලබෙන්න. ලැබෙන්න ලැබෙන්න. අපි හිතමුකෝ අපි හිතනවා අර වැලි කාන්තාරේ ඉන්න පොළඟා මහා දුකක් විඳිනවා ගිනි රස්නෙට පිච්චි පිච්චි කියලා හිතලා. අපි ගෙනල AC එකක් දාපු කාමරයක ගෙනත් වෙන මෙට්ටියක් උඩ ඉන්න පුළුවන්. උඩ ඉන්න පුළුවන් කමක් නැහැ. ඌ දැන් හුරු වෙලා තියෙන අනුවර්තනය වෙලා තියෙන අර පරිසරයටද නැත්නම් එහෙනම් ඒ පරිසරෙ ඉන්නේ උට සනීපයි. හැබැයි ඌ සීතල පරිසරයකට ගෙනත් දැම්මොත් උන් ගෙහිලා ගිහලා මැරිලා ඇයි ඇයි. ඌට ඒක සපක් සනීපයක් වෙන්නේ නැහැ. ඔන්න ඔක තෝරගන්න ඕනේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපිට අද දවසේදී මේ පංචකාමෙන් පිළිච්ච ලෝකයේ පේන්නේ මොකක් විදියටද? දුකක් විදියටද සැපක් විදියටද? මේක පේන්නේ සැපක් විදියට. හැබැයි දිව්‍ය තලයේ ඉන්න දෙවියෙක් දිහාට ගිහිල්ලා බැලුවොත් ඔන්නේ දෙවියා දකින්න අර අසුචි වලේ පන්නේ දඟල දඟල හිටිය යම්සේද අපිට පේන්නේ දුකයි කියලා. අන්න ඒ විදියට දෙවියන්ට කියලා මේ මිනිස්සයෝ විඳින්නේ අකුමාන දුකක් කියලා. එතකොට මේ දිව්‍ය තලයෙන් උඩට ගිය දෙවියෙකුට පේන මේ පහළ ඉන්න දිව්‍ය තලවල ඉන්න දෙවිවරු දුකක් නේද විඳින්නේ. හැබැයි ඒ දෙවියන්ට හිතෙන්නේ Taman ඉන්නේ සැපති කියලා. එතකොට බ්‍රහ්ම තලයක ඉන්න බ්‍රහ්මියෙකුට හිතෙනවා රූපී තලයක ඉන්න බ්‍රහ්මියෙකුට. ඒ බ්‍රහ්මයාට හිතෙනවා මොකද්ද? එතනින් පහළ ඉන්න හැම එකම දුක් විඳිනවා. මම විතරයි මෙතන විතරයි සැප තියෙන්නේ කියලායි හිතෙන්නේ. ඔන්න තමයි ස්වභාවය. මෙන්න මේ විදිහට මේ විදිහට ගිහිල්ලා බැලුවට පස්සේ මේ ධර්මතාවය මොකද්ද කියලා පටිච්ච සමුප්පාද තුලින් අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකයෙකුට පේනවා මේ 31 ලෝක ධාතු තලයේම තියෙන අප්‍රමාණ දුක් ගොඩක් නිසා සැපයි කියලා ගන්න එක මාත්‍රයක්වත් නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක තේරෙන්නේ කවදා හරි අවබෝධ ධර්මයේ එකපු දවසක. එතකන් ඒක වැටෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ තෝරගන්න බෑ. ඉන්න තැන සපයි කියලා තමයි හිතන්නේ. මේ ඉන්න තැන හැර වෙනනම් සැපයක් නැහැ කියලයි අපි ජීවිතේ කටයුතු කරන්නේ. දැන් එන අපි කල්පනා කරලා බලමු වෙන මේ විදිහට අපි හිතලා බලමුකෝ අපි අතර කවුරු හරි කෙනෙක් ඉන්නවද දුකට පත්වන්න කැමති. අවංකවම අහලා බැලුවොත් එන්නේ අපි කවුරු හරි කැමතිද දුක් විඳින්න? කැමති නෑ. ජරා දුකට, මරණ දුකට, ශෝක පරිදේව දුක, දෝමනස්, උපායාස කියන දුක ලං කරගන්න කැමතිද කවුරු හරි? නෑ එහෙම කැමති කෙනේ ඔක්කොමලා දුකට අකමැතිද නැද්ද? අකමැති. එනම් මුළු ජීවිත කාලේ පුරාවට උපන් දායදල මේ දක්වා අපි හැරුවේ දුක නැති කරගන්න ක්‍රමයක්ද දුක ලං කරගන්න ක්‍රමයක්ද? අපි හෙව්වේ දුක නැති කරගන්න කියලා. එහෙනම් හිතලා බලන්න මේ ලෝක සත්‍ය සෑම සියලු දෙනාම දුක නැති කර ගැනීමේ ක්‍රමයක් හොයමින් ඉන්නවද නැද්ද? හොයමින් තාම හොයනවද නැද්ද? තාම හොයනවනේ. හැබැයි හම්බුණා. හැබැයි හම්බු වෙලා නැහැ. මොකද අපි දුක නැති කරගන්න ක්‍රමයක් හොය හොයා හොය හොයා මෙච්චර කාලයක් කටයුතු කර කර කටයුතු කර කර ආවට තවම අපි ඉදිරියේ ප්‍රශ්නේ තියනවද නැද්ද? ප්‍රශ්නාර්ථයක් නැති ඉදිරියේ ජීවිතේ තියනව නේද? එහෙනම් නිතරම උත්තරයක් හොයමින් නැද්ද? උත්තරයක් හොයනවා. එහෙනම් මම මෙන්න මේ විදිහට අහනවා. නිතරම අපි සැපයක් හොයනවද නැද්ද? සැපයක් හොයනවා. සුවයක් හොයනවද නැද්ද? හොයනවා පහසුවක් හොයනවා. එහෙනම් නිරන්තරයෙන්ම සුවයක් හොයන්න නම් පහසුවක් හොයන්න නම් සැපයක් හොයන්න නම් අපි මොක කින්ට්‍රෝලද? අපි ඒකාන්ත වශයෙන් අපහසු කින්ට්‍රෝලද නැද්ද? අපි අපහසු ගිහිටියේ නැත්නම් පහසුවක් හොයන්න ඕනිද? හොයන්න ඕනද? එහෙනම් නිරන්තරයෙන්ම පහසුවක් හොයනවා කියන්නේ නිරන්තරයෙන් මොකක ඉන්නවා කියන එක. එහෙනම් නිරන්තරයෙන්ම අපහසුක ඉන්නවා කියන්නේ. එහෙනම් මෙන්න මේකෙන් පෙනී යන එක කාරණාවක් තියෙනවා මොකද්ද? අපි හොයන ප්‍රශ්නෙට උත්තරයක් තාම ලැබිලා නැති බව. ඒකට උත්තරේ ලැබුණා නම් අපි ඉන්න ඕනි කොහෙද? පහසුවකද නැද්ද? පහසුවක ඉන්න ඕනි නැවත අපහසුවක් කෙන්න බෑ උත්තරයක්. නැවත හොයව යන්න පුළුවන් කමක් නෑ අපිට ওই උත්තරේ ලැබුණා. දැන් අපි හිතමුකෝ ලෝකේ ඉන්නවා කවුරු හරි පංචකාමයේ පරිපූර්ණ විච්ඡේ පංචකාම සම්පත්තිය අනුන බහුල කෙනෙක්. එයාගෙන් ගිහිල්ලා ඇහුවත් බලන්න එයා අපහසුක දින්නේ පහසුක දින්නේ කියලා. එයා මොකක ඉන්නවද? එයාත් ඉන්න අපහසුකයි. එයාත් පහසුවක් හොයමින් ඉන්නවා. ඇයි මං මේ විදිහට එයා පහසුවක් හොයමින් ඉන්නවා කියලා කියන්නේ? දැන් අපි හිතමු කියලා මහා අනුන සැප සම්පතක් තියෙනවා කියලා හිතාගෙන හිටියට එයත් හොයන එක නවත්තලා තියෙන්නේ. හොයන එක නවත්තලා. ඇතුලෙන් එයත් මොකද වෙන්නේ? පිලි පිලි පිලි පිලි ජීවත් වෙන්නේ. ඒ කොයි වෙලාවෙද මෙන්න මේ රෝගය ඊකටපත් වෙන්නේ? කොයි වෙලාවෙද ව්‍යාධියෙන්? කොයි වෙලාවෙද රෙද රෝග වැළඳෙන්නේ? මෙන්න මේ වගේ මොකද වෙන්නේ? පෙළ කායිකව පෙළනවා මානසිකව පෙළනවා. මේ වගේ කොහොමද බේරෙන්නේ? මේ වගේ බේරෙන්න මොනවාද අපි උපක්‍රම යොදාගන්නේ මොන පහසුකම්ද ලබාගන්නේ කියලා නිරන්තරයෙන් මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම පෙළපෙලා පෙළපෙලා එයා ඉන්න අපහසුව කිනි පීඩිත. එහෙනම් දැන් තෝරගන්න වෙනවා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගත්ත කවුරුවත් ඉන්නවද? කවුරුවත්. හැබැයි මම මෙන්න මේ මහනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හරි ඒ ධර්මයේ මනාකොට අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරගත්ත මහරහතන් වහන්සේ නමක් හරි ඉන්නවා නම් උන්වහන්සේ පෙළයිද? මං කියන උන්වහන්සේ කවදාකවත් පෙළන්නේ නැහැ. උන්වහන්සේලා ස්ථිරවම හොයාගෙන තියෙනවා අන්න අර ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒ අපහසුයෙන් මිදෙන්නේ කොයි විදිහටද කියලා හොයාගෙන තියෙනවා මෙන්න මේ අපහසුවට හේතුවක් හොයාගෙන තියෙනවා. අනේ හේතුව හොයලා අනේ හේතුව නිරෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අරියතුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් කොයිම මොහොතකවත් පෙළක් නැහැ පිළිමින් ඉඳලා. හැබැයි ඒක වෙන්නේ කොයි විදිහටද කියලා අපි දන්නේ නැහැ. ඔන්න ඕකයි තෝරගන්න ඕනේ කොහොමද මෙන්න මේකේ නිදහස් වෙන්නේ කියලා. ඒ නිදහසට උවමනාවෙන් අපි ක්‍රමයක් හොය හොය යනවා. උත්තරේ ලැබිච්ච නැති නිසා ඒ උත්තරේ ලැබෙනවා නම් හොඳද නරකද? ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න එක හොඳද නරකද? හොඳයි. ඒ අපි ඒකනේ හොයන්නේ. එහෙනම් අපි තෝරගන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්නට උත්තරේ කොහෙන්ද ගන්නෙ? ඔය ප්‍රශ්නට උත්තරේ කොහෙන් හරි කොතනින් හරි ලැබුණා නම් අන්න එතන ආය අපිට සැලසෙන මගේ තියෙන. අර අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්, ගැලවෙන්න පුළුවන් මගක් ලැබෙනවා නම් කොයිතරම් හොඳද නේ? කොයිතරම් වටිනවද මේ පෙළපෙලා පෙළපෙලා ඉන්නවට වෙන්නේ? එහෙනම් මම මෙන්න මේ විදිහට අහනවා. දැන් අපි කල්පනා කරලා බලමු. අපේ ජීවිත කාලය පුරාවටම අපි මෙන්න මේ කාර්යය කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා යම් කිසි මොහොතකදී මරණයට පත් වෙන මොහොත තුලත් මරණයට පත් වෙන එක මාත්‍රයකට කලින්වත් අපි මෙන්න මේ අපහසුතාවයෙන් මිදෙන්න ක්‍රමයක් හොයයිද නැද්ද? හොයනවා. එයි මං එහෙම කියන්නේ. දැන් අපිට මේ ඉඳගත්තු පැදුරු කෑල්ලෙන් නැගිට ගන්න පුළුවන් වේද කියලා කාට හරි විශ්වාසයක් තියෙනවද? විශ්වාසයක් විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ප්‍රශ්නාර්ථයට උත්තරේ ලැබිලාද තියෙන ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියෙනවද? තියෙනවලු. ඉදිරියේ නැද්ද දෙවෙනි ප්‍රශ්නෙකට විසඳුමක් හොයන්න කියලා මොකක්ද අදහසක් එන්නේ? තියෙනවා. එහෙනම් ප්‍රශ්නාර්ථය තියාගෙන නේද මැරෙන්නේ? එහෙනම් ওই ප්‍රශ්නාර්ථය තියාගෙන මෙන්න ආයෙත් ඉපදිලා ආයෙත් මෙන්න මේකට උත්තරයද නැද්ද හොයන්නේ? ඔබට උත්තරේ නැහැ. එහෙනම් දැන් තෝරගන්න ඕනේ මේකට උත්තරේ කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ඕකට උත්තරේ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නපු පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය තුලින් විතරයි. වෙන කවර ක්‍රමවේදයක් අපි අනුගමනය කළත් ඒක බොරුවක් විතරයි ඒක අපි රවටන න්‍යායයක්. ඒකෙන් අපිට ස්ථිරතර උත්තරයක් විසඳුමක් නම් කවදාකවත් ලැබෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේකයි ගැටලුව. ලෝක සත්‍ය ඉන්නේ අවිද්‍යා අන්ධකාරයක නිසා මාර උගලක පැටලලා නිසා ඒ අයට මෙන්න මේ පංචකාම ආස්වාදෙන් තොරව මේකට උත්තරයක් පෙනෙන්නේ නැහැ. දැන් අපි ඇත්තටම අන්නේ දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් හොයාගෙන යන්නේ පංචකාම ආස්වාදයද නැද්ද? පංචකාම ආස්වාද. පංචකාම ආස්වාදය කියන එක අපේ ළඟම ඥාතියද නැද්ද? ළඟම ඥාතිය. ළඟම හිතවතා වෙලාද නැද්ද තියෙන්නේ? ළඟම හිතවතා බවට පත් වෙලා තියෙන්නේ. අපි ඒකට දීලා දෙන වටිනාකම මහා ඉහළයිද නැද්ද? මහා ඉහළයි. එලා වොන්න ඔතනින් එහාට දෙයක් අපිට පෙනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලායි පෙන්වන්නේ මොකද්ද? අපි ওই මහා ඉහළ ඥාතිය කරගෙන හිතවතා කරගෙන වටිනාකම දීලා තියෙන්නේ. මහා මර උගලකට කියලා. ඕක උඹලා නැවත නැවත දුකටපත් කරන මුලා එකක් කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. අනේ පහළ වෙලා පෙන්නලා දෙනකන් ඒක අපිට තෝරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඕකයි තියෙන භයානකකම. එහෙනම් දැන් අපි හිතලා බලන්න ඕන ඊළඟ මොහොතෙත් අපි මැරෙන්න සූදානමින් ඉන්නේ. හැබැයි උත්තරේ තාම ලැබිලා නැහැ. උත්තරේ ලැබුණ නැහැ කියලා කියන්නේ කොයි මොහොතක හරි කොතන හරි මරණයටපත් වුණාට පස්සේ කොහේ කොතන උපදීවි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්. එවැනි විශ්වාසයක් තියෙන පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට ගලපලා බලන්න. මම මේක කුංචි උපමාවක් ඇසුරින් කියලා දෙන්නම්. මෙන්න මේ උපමාව ඇසුරෙන් මේක තෝරගන්න බලන්න. අපි හිතලා බලමුකෝ කවුරු හරි කෙනෙක් මේ ලෝකෙට අලුතෙන් උප්පත්තිය ලබනකොට එයා උපදිනවා කුෂ්ඨ රෝගයක් ඇතිව. එයාට මොකද තියෙන්නේ? කුෂ්ඨ රෝගයක් තියෙනවා. මෙන්න මේ කුෂ්ඨ රෝගී මෙයාගේ අම්මටත් තිබිලා. මේ කුෂ්ඨ රෝගී මෙයාගේ තාත්තටත් තිබිලා. ආකීටත් තිබිලා 100ටත් තිබිලා. හත්මුතු පරම්පරාවට මේ රෝගේ තිබිලා. ඥාති හිතමිත්‍රාදීන් ගුරුවරු වැඩිහිටි ඔක්කොටම මේ කුෂ්ඨ රෝගේ තිබිලා. ඔක්කොටම තිබුණු නිසා මේ කවුරුවත් මේක රෝගයක් කියලා දන්නේ නැහැ. ලෙඩක් කියලා දන්නේ නැහැ මේක සාමාන්‍යයි. ලෙඩක් කියලා තෝරගන්න බෑයි ඔක්කොටම තිබිච්ච නිසා. මෙන්න මේ කුෂ්ඨයේ තියෙනකොට හරි අපහසුාවක් දැනෙනවා. හැබැයි මෙන්න මේ අපහසුයෙන් අයින් වෙන්න ගැන වෙන්න කියලා හිතාගෙන මේක කහන්න පටන් ගන්නවා. කාඩමඩ හරි සනීපයක් දැනෙනවද නැද්ද? හරි සනීපෙට තියෙනවා. දැන් මෙයා ඒ කල්පනා කරලා බලනවා මේ කුෂ්ඨ රෝගයේ ඇදිච්ච අය කාඩමඩ නම් හරි සනීපයි. අනේ මේ සනීපේ කොයිතරම් වටිනවද? මේ සනීපේ අපිට දිගට පවත්ව ගන්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතෙන්න පටන් ගන්නවා. හැබැයි ගැටලුව තියෙන්නේ කහරකට තනිපයි නැවැත්තුවම ආයි මොකක්ද වෙනවා. නැවැත්තුවම ආයි දෙවිල් අල්ලන්න පටන් ගන්නවා. මම මෙන්න මෙහෙම මේ කහරකට දැනෙන සනීපේ තුවාලේ ඇතුළේද තියෙන නියපොත් ඇතුළේද තියෙන. තුවාලේ ඇතුළේද තියෙන නියපොත් ඇතුළේද තියෙන. කොහෙද තියෙන්නේ? ඉතින් නියපොත්තේ තියනවා නම් ආයි කහන්න ඕනේද? නිය පොතේ තියෙනවා ඉතින් දැනෙන්න එපා ඒක අහන්න ඕනේ අමුතුවෙන් කහන්න ඕනේ නිය පොතේ තියෙනවා තුවාලේ තියෙනවා නම් ආ අමුතුවෙන් කොලන්න දෙයක් තියෙද ඉතින් අර කුණු විච තුවාලයක් ඇතුලේ හොරියක් ඇතුලේ සනීපයක් තියෙනවා එහෙම සැපයක් තියෙනවා එහෙම සැපයක් හැබැයි අර කුණු වෙලා නිය පොතේ ඇතුලේ මොකක් හරි සැපයක් තියෙනවා එහෙම එකකුත් නෑ හැබැයි ස්පර්ශය කරනකොට සැපයක් ගොඩනගෙනවද නැද්ද හැබැයි ඒක ස්පර්ශ කරන මොහොතක විතරද නැද්ද? ඒ මොහොතේ විතරයි. එහෙනම් මෙන්න මේ සැපේ තුවාලේ තිබිලා වෙන්නේ නියපොති තිබිලා වෙන්නේ නැහැ. හැබැයි ස්පර්ශ මාත්‍රයේ සැපයක් සුවයක් ඉදිරි දැනනද නැද්ද? අර ස්පර්ශය කරනකොට ස්පර්ශය නිසා මොකද උනේ? සුව වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. අතහැරපු ගමන් මොකද උනේ? ඒක ගෙවිලා වැලිසිලා ගියාද නැද්ද? ගෙවිලා ගියා. ආය නවත්තන්න පුළුවන් නැද කාට හරි? නවත්තන්න. එහෙනම් කම්මැති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නැහැ මොකක් හේතුව? මේක වාසඳ කරලා තියාගන්න බෑ මෙන්න මේ සැප කියන එක මොකක් වෙලා යනවද? ඒක ඒකාන්ත වශයෙන් ගෙවිලා යනවද නැද්ද? ගෙවිලා. එහෙනම් හැබැයි මේක ගෙවෙනවට කැමති නෑ මේ අය. මේ අය හිතුව මොකද්ද? මෙන්න මේක තමයි අපිට ලැබිච්ච ලොකුම උරුමය. මේක තමයි අපිට ලැබිච්ච ලොකුම දායාදය මෙන්න මේ සනීපය. ඒ නිසා මෙයා උත්සාහවන්ත වුණා මොකටද? මෙන්න මේ ගෙවිලා යන සැපේ යලි යලි යලි යලි අපිට ගන්න තියෙනවා නම් කොයිතරම් හොඳ කොයිතරම් වටිනවද හරි සනීපයි. ඒ නිසා මොකද්ද කරන්නේ දිගට හරහාට කහන්න පටන් ගත්ත ඇයි? සනීප තියාගන්න. දැන් වැඩේ තියෙන්නේ කහනකොට සනීපයි නවත්තනකොට ආයි දැවින්න. ඒ නිසා හරියන්නේ වැඩි මොකද කියලා මහා වේගෙන් දිගට හරහට දිගටම කහන්න පටන් ගත්තා. හැබැයි වැඩේ කියන්නේ දැන් කහන්නත් මහන්සියක් ඕනිද නැද්ද? කහන්නත් වෙහසක් ඕන මහන්සියක් ඕන. හැබැයි ඒ නිසා විසඳුමුකුත් නැහැ. අර අපහසුතාවයෙන් මිදෙන්න දිගට මොකද්ද කරන්නේ? කහනවා. කහනකොට දැනෙන සනීපෙට මොකද්ද කරන්නේ? අහුවෙලා මෙන්න මේ සනීපය අපි දිගට තියාගන්න ඕනි කියලා කොයිතරම් උත්සාහ කළත් ඒක මොකද වෙන්නේ? දිගට පවත්වන්න. දිගට පවත්වන්න බැරි නිසා නැවත නැවත නැවත නැවත කහන්න සිද්ධ වෙනවද නැද්ද? ආය ආය කහ. හැ උත්තරේ ලැබෙනවද? විසඳුමක් නැලෙන්නේ. හැබැයි විසඳුමක් ලැබෙනවා කියන తాවකාලිකව පේනවද නැද්ද? පේනවයි. අර අපහසුවෙන් අත මිදෙන්න පුළුවන් පහසුවක් දැනෙනවා. හැබැයි කහන්න කහන්න කහන්න කහන්න තුවාලෙ එන්න එන්න මොකක් වෙනවද? තුවාලෙ එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙනකොට දැවිල්ල 1000 එන්න එන්න අඩු වෙදි වැඩි වෙනවා. අන දැවිල්ල 1000ක් වැඩි වෙනවා. දැන් මෙන්න මේ දැවිල්ල 1000 වැඩි නිසා කහ ගන්න තියෙන පරාසයක් දැන් එන්න එන්න මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් දැන් වේගෙන් හති දාගෙන මහන්සි වෙලක් දැන් කහන්න වෙනවද නැද්ද? කාර්යය. හැබැයි කහ කහ සැපගන්තින් ගද්දි තුවාලයක් එන්නේ නැහැ වැඩි වෙනවා. කල්පනා කරලා බැලුවා මේක නම් හරියන්නේ නැහැ අතෙන් කහන්න බැරි තරමටම මේක ව්‍යාප්ත වෙලා වැඩි. ඊට පස්සේ මොකද්ද කියලා මේ අය නිෂ්පාදනය කළ උපකරණයක් උපකරණෙන් කහගන්න. දැන් මොකද්ද කරන්නේ? අර සනීපේ ගන්න උපකරණයෙන් කහන්න පටන් ගන්නවා. ඒ යතින් කහන්න බෑ දැන් පුළුල් වැඩි. හැබැයි මේක ඇහිලා අතරතුර මොකද්ද වෙන්නේ? දවසෙන් දවස තුවාලේ නම් වැඩි වෙනවා. තුවාලේ වැඩි වෙනකොට අපහසුතාවය එන්න එන්න වැඩි වෙනවා. දැන් කහන උපකරණේ අවශ්‍යතාවය එන්න එන්න මොකක් වෙනවද? එන්න එන්න වැඩි වෙනවා. එහෙනම් දැන් මොකද්ද කලේ මේ උපකරණේ දියුණු කරන්න පටන් ගත්තා. උපකරණ දවසින් දවස දවසින් දවස තුවාලේ ව්‍යාප්තියට ගැළපෙන විදිහට එක එක ක්‍රම වලින් එක එක විලාසිතා වලින් නිර්මාණය වෙන්න පටන් ගත්තා. දැන් මෙන්න මේව නිර්මාණය කළා කළා අවසානට මොකද වෙන්නේ? මේ තුවාලය අත්වලට කකුල් වලට පවා විහිදිලා යනකොට පිටපැත්තට පවා විහිදිලා යනකොට හරියන්නේ නැහැ. උපකරණ දිනු කළා. ඊට පස්සේ හදුවා මොකද අතේ පළ දින්න පුළුවන් උපකරණ හදුවා. පැලඳගෙන ඉවලා ස්විච් එක දැම්මම කෙහෙන්න පටන් ගන්නවා. දැන් අමුතුවෙන් කහන්න දෙපුල් දැන් කෙහෙන්නවා. කකුලට පළඳින්නේ හැදුවා. ඊට පස්සේ මොකද්ද කළේ? මුළු ඇඟටම පළඳින්න පුළුවන් කටලා එක එක මාදිලි නිෂ්පාදනය කළා. හැබැයි නිෂ්පාදනය කරන එකේ කෙරවලකුත් නෑ ඇයි? ඒ කොයිතරම් කැහුවක් මොකද්ද මේක මාත්‍රයකට හරි මේක නැවතුන මොකක් වෙනවද? දවසෙන් දවස දවසෙන් දවස මොකද්ද කරන්නේ? කොහොම හරි මෙන්න මේ පහසුව දිගට පවත්ව ගන්න උපකරණ දිනු කරනවා. එක දිගට කහන්න පුළුවන් කැහෙන නොනවත්වා කැහෙන උපකරණ පවා එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ මොකද්ද කරන්නේ දිනු කර කර දිනු කර කර හදනවා මොකටද අර සනීපෙ දිගට පවත්වා. හැබැයි මේ අතරතුර සනීපයි සපයි කියලා අර දිනු උපකරණේ කහ කහ ඉන්නේ නැද්දි මොකද වෙන්නේ තුවාලෙ උඩු වෙලා මැරිලා වැටෙනකන් දන්නේ නැහැ. සැපයි තනීපයි කියලා කහ කහ ඉන්න ඇති මොකද මේ යටින් තුවාලෙ උදුරලා මැරිලා වැටෙනවා. මෙන්න මේ විදිහට වෙනවා. අතෙන් කාන මිනිස්සයා හිතනවා අනේ අර උපකරණේ කොයිතරම් දියුණුද හරි තනීපයක් ගන්න පුළුවන් ඒක තියෙනවා. මේ තරම් විහෙතටපත් වෙන්න ඕනත් නැහැ මහන්සි වෙන්න ඕනත් නැහැ. අතෙන් කහ කහ දුක් විඳින්න දෙයක් නැහැ අනේ අර උපකරණේ ගන්න තියෙනවා නම්. ඔහොම හිත හිත හිත හිත එයා මොකද්ද කරන්නේ? ඒ උපකරණේ ගන්න පුළුවන් විදිහ සැලසුම් හදාදා සැලසුම් හදාදා ජීවිතේ ගත කරනවා. මොකක්ද උපකරණයක් ගත කෙනා හිතනවා අනේ මීට වැඩි හොඳයි අර දිනු එක ගන්න තියෙනවා. දැන් ඒ දිනු තැනට ගියේ කෙනා හිතනවා මොකද්ද? අනේ ඊට වඩා තව එකක් ගන්න තියෙනවා උඩ එකක් කොයිතරම් හොඳද? දැන් දිනුනොයිම කියන උපකරණේ ගත කෙනා හිතනවා මොකද්ද මේකෙත් යම් යම් දුර්වලතා තියෙනවා ඉඳ හිට වේදනාව එනවා ශරීරේ නැති වෙලා යනවා. තව තවත් මේක දිනු කරගන්න තියෙනවා කොයිතරම් හොඳද කියලා පිට හිතේ. හැබැයි කෙරවලක් තියෙනවා. කෙරවලකුත් නෑ ඉවරේකුත් නෑ හොය හොයා ඉන්නේ නැද්දි තනීපයි තනීපයි කියලා කහ කහ ඉන්නේ නැද්දි මොකක් කියලා හිතනවා. තුවාලේ උඩු වෙලා යටින් කුණු වෙලා මැරිලා වැටෙන මොහොත වෙනකම් ඔන්න කවුරුත් දන්නේ. හැබැයි ඔන්න ඒක ප්‍රඥාවන්ත මිනිස්සේ කල්පනා කරලා බලනවා. මේක නම් ලෙඩක්ම තමයි. කහනවා කහනවා කෙරවලකුත් නැහැ, ඉවරකුත් නැහැ, විසඳුමුකුත් නැහැ. හැමදාම පෙලි පෙලි ඉන්නේ. කොයිතරම් දිනුනුයි දිනුනුයි කියලා ගත්තත් මේක ඇතිවීමකුත් නැහැ, ඉවර වීමකුත් නැහැ. කහන එකේ කෙරවලකුත් බලන්න පුළුවන් කමක් නැහැ. කහකා ඉන්නේ නැද්දිම මොකක්ද වෙන්නේ මහා දුකකටපත් වෙලා අවසානයේ වැරිලා වැටෙනවා. එනම් මේක නම් මහා රෝගයක්. මේක නම් ලෙඩක් කියලා හොඳ කෙනෙක් තෝරගන්න. එයා මේක ලෙඩක් රෝගයක් කියලා තෝරගෙන එයා මොකද්ද කරන්නේ? මේකට බෙහෙත් දාන්න පටන් ගන්නවා. මේ තුවාලෙට මෙයා බෙහෙත් ගන්නවා. දැන් මෙයා බෙහෙත් ගල්වලා බෙහෙත් ටික ටික ටික ටික තුවාලෙට පත්‍ය වෙන්න වෙන්න. බෙහෙත් ටික ටික ටික ටික තුවාලෙට පත්‍යයක් වෙන්න වෙන්න මොකද වෙන්නේ? තුවාලෙ චුට්ටු චුට්ටු සනීප වෙන්න පටන් ගන්නවා. දැන් තුවාලේ සනීප වෙනකොට මෙයාට මහා අප්‍රමාණ සුවයක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ සුවේ දැක්කට පස්සේ එයා බලනවා මොකද්ද? මේ තරම් කාලයක් කහ කහ කහ කහ මොකද්ද මේ කරපු බුලා? මේ සනීපයි සනීපයි කියලා කහලා මම බුලාවකින් වැටිලා තියෙන්නේ. මේ තුවාලේ වැඩි කරගන්න එක නේ කරලා තියෙන්නේ. එහෙනම් මේ කහන එක නෙවෙයි මේකට විසඳුම. මෙන්න මේකට බෙහෙත් කරන එකයි විසඳුම කියලා මෙයා මොකද කරන්නේ? තව තව ඖෂධ ගල්ලලා ගල්ලලා මේ තුවාලේ සහ මුලින්ම සනීප කරගන්න. දැන් මේක සාමුලින්ම සනීප කරගත්තට පස්සේ මෙයාට අපහසුවක් තියෙද ගහන්න ඕන කියලා. නෑ නේද? කහ ගන්න ඕන කහ ගන්න ඕන කියලා තිබුණා නම් පෙරීම අපහසුවක් මේක මොකක් කළා යනවද? මේක ඕන නැතිලා. දැන් එයා පෙරීමෙන් නිදහස්ද නැද්ද? එයා පෙරීමෙන් නිදහස්. දැන් කහන්න ඕන කහන්න ඕන කියලා පෙළන්නේ නෑ. කහන්න උපකරණේ ගන්න ඕන ගන්න ඕන කියලා වෙහසකුත් නෑ. කහගන්න මහන්සියක් දරන්න ඕන නෑ. මෙන්න මෙයා පැත්තට වෙලා පාඩු ඉන්නකොට ඇවිල්ලා අහනවා අර කහන කෙනෙක්. කහ කෙනෙක් කහනවා. ඔයාලට පිස්සුද මේ මේ තරම් දියුණු උපකරණ අතහැරලා දාලා පැත්තකට වෙලා ඉන්නේ මොකටද? ඉතින් අපිටත් ඕක නැතුව අපි මේ හිත හිතා හුල් හුල් ඔය තරම් දියුණු උපකරණයක් තියාගෙනත් ඇයි මොකද ඔයා කහින් නැති කියලා. ඉතින් මෙයාට මහා අනුකම්පාවක් ඇති වෙනවා මොකද? අනේ මේ ඇත්තන්ට මේක ලෙඩක් කියලා තේරෙන්නේ නැහැ. මේ අයට මේක රෝගයක් කියලා තේරෙන්නේ නැහැ. මේ අයට මේක මහා දබයක් කියලා වැටහෙන්නේ නැහැ. අනේ මේ අයටත් මේක රෝගයක් කියලා තෝරගිය. මෙන්න මේ ඖෂධය පාවිච්චි කළා මේක සුවපත් කළා ගන්න තියෙන මෙන්න මේ සහනය සනීපේ අරගෙන මේ පිළීමෙන් නිදහස් වෙන්න තියෙනවනම් කොයිතරම් වටිනවද කියලා මෙන්න මෙයාට අදහසක් පහළ වෙනවා. මෙන්න මේකටයි ඇත්තටම බුද්ධ ශාසනේ මෛත්‍රිය කියලා කියන්නේ. දැන් අවංකවම කල්පනා කරලා බලන්න මෙන්න මේ විදිහට අපි යෝගී ජීවිතයට ගලපගෙන බලමු. දැන් අපි උපදීම උපාදී ලබනවා මොකක් ඇතිවද? රාග, ద్వේස, මෝහ කියන වනේ ඇතුළු තුවාලේ ඇතුළු අපි උපදී ලබනවා. මෙන්න මේ තුවාලේ ඇතිව මෙන්න මේ වනේ කුෂ්ඨය ඇතිව අපි මේ ලෝකෙට උපදී ලබනවා. ඒ උපතිය ලැබුවට පස්සේ පංචකාමයට සුදුසු පරිසරයක් ගොඩනැගෙනකොට හරීම අමාරුයි. ඒ පංචකාමයේ පසුපස අතුල්ලා අතුල්ලා යන්න තියෙනවා නම් කොයිතරම් වටිනවද කියන එක ඔන්න හිතෙන්න පටන් දැන් ඔන්න අපි හිතලා බලමුකෝ ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය තුලින් ගොඩනැගෙනකොට යම් සුව වේදනාවක් අපි හිතනවා මොකද්ද අනේ මේ සුව වේදනාව කොයිතරම් වටින එකක්ද සාර එකක් මේක අපිට අනේ දිගට පවත්ව ගන්න තියෙනවා කොයිතරම් හොඳද කියලා අපි මොකද කරන්නේ? ඒ දැනෙනා වූ සුවේට කොටු වෙලා ඒ සුවේ හොය හොයා හොය හොයා ඒ පසුපස ඒ පසුපස අතුල්ලා අතුල්ලා දුවනවද නැද්ද? දුවනවා. දැන් අපි තෝරගෙන බලමු මෙන්න මේ විදිහට. දැන් අන්නර කහනකොට දැනිච්ච සැපයක් තිබුණා නම් ඒ සැපය ඇත්තටම තුවාලේ තිබුණේ නැහැ වගේ ලියපොත්තේ තිබුණේ නැහැ වගේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ඇහැට රූප ස්පර්ශ වෙනකොට කනට ශබ්ද ස්පර්ශ වෙනකොට නාසයට ගන්ධ ස්පර්ශ වෙනකොට දිවට රස ස්පර්ශ වෙනකොට ඒකේ ගොඩ නැගෙනවා දැනගන්න ස්වභාවය. ඒ දැනගන්න ස්වභාවයට අපි කියන මොකක් කියලාද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්‍ය විඥාන, කාය විඥාන කියලා කියනවා. දැන් අපි තෝරගන්න ඕනේ. අපිට හිතනවා නේද මේ ස්පර්ශයෙන් දැනෙන දැනීම මට දැනෙන්නේ කියලා හිතනවද නැද්ද? අනේ සැප වේදනා මට දැනෙන්නේ ඒක රූපේ තියෙන, ශබ්දේ තියෙන, ගන්ධේ තියෙන, රසයේ තියෙන, ස්පර්ශයේ තියෙන කියලා හිතනවද නැද්ද? එහෙම තමයි අපිට හිතෙන්නේ. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙන්න මේ විදිහට මං අහනවා අර අසුචි වලේ ඉන්න පණුවෙක්ව අපි කරනවා මොකද්ද? නාවල ඉවරලා හොඳට සුද්ධ කරලා. ඒ පණුවව සුද්ධ පවිත්‍ර කරලා ඉවරලා අපි අරගෙන එනවා. අරගෙන ඇවිල් ඉවර වෙලා එක පැත්තක අසුචි පිටක් තියෙනවා. අනිත් පැත්තේ හොඳ කුසල් මෙට්ටයක් තියලා ඉවර වෙලා. ඒක උඩ තියෙන මොකද්ද? බත් පිඟානයක් දින උණු උණුවේ අපි හරි සනීපයි කියලා හිතන් ඉන්න එක. එහෙම තියලා ඉවරලා මේ පණුව තියනවා මේ දෙකට අතරමැදි. මේක කොහෙටද යන්නේ? මේක යන්නේ අසුයි. එන අසුයි කියලා සැප තිබුණා නම් බඩගිනි ඉන්න මිනිහෙක් ওই දෙක අතරමැදි ජීවත් වෙන්නේ යන්නේ කොහෙටද? මෙයාට බත් මේක. එන අසුයි කියලා සැප තියෙන්නේ. ඒ මිනිහත් දෙන්න එපා. අසුයි සනීපෙට තියෙන්නේ. එහෙනම් බත් එකේ නම් සැප තියෙන්නේ. අර පණුවත දෙන්න එපා. දැන් එහෙම එකක් එනවා. එහෙම එකක් එන්නේ නැහැ. දැන් ඊළඟ අපි කල්පනා කරලා බලමු. බඩ ඉන්නේ ඉන්නේ එන එළදෙනක් ළඟට. අපි අමු අමුයේ මස් වැගිරෙන, ලේ වැගිරෙන මස් කුට්ටියක් අරගෙන ගිහිල්ලා දෙනවා මේ එළදෙනට කාපන් කියලා. දැන් මේ එළදෙන කයිද? කන්නේ. හැබැයි බඩගින්න සිංහයෙකුට ගිහිල්ලා දානවා අමු අමු මස් කුට්ටියක් ලේ පෙරේ. පැනපු ගමන් කයිද නැහැ. එතකොට තනකොළ ගොඩක් ගිහිලා දෙනවා අරයිලා දෙන ළඟට පැනපු ගමන් කයිද නැහැ. ඒක හැබැයි සිංහයා ළඟට ගිහිලා දෙනවා තනකොළ උකනවා. කොයිතරම් බඩගින් හිටියත් උකන. දැන් එන කල්පනා කරලා බලන්න. තනකොළ ළඟ තියෙන්නේ අර ආස්වාද ස්වභාවේ ප්‍රණීත ප්‍රියමధుර ස්වභාවේ මොකක් වෙන්න ඕනිද 100ට තනකොළ ප්‍රේණිත වෙන්න ඕන තනකොළ වල තියෙන එකක්. එහෙම නෙවෙයිද? තනකොළ වල තියෙනවා නම් එහෙම වෙන්න ඕන. එහෙනම් දැන් තෝරගන්න ඕන අර මස්සල ප්‍රණීත ප්‍රියමනාප ස්වභාවය තියෙනවා නම් එළදෙනට මොකක් වෙන්න ඕන? එළදෙනටත් මේ මාස් ප්‍රියමනාප වෙන්න ඕන. මම මෙන්න මේව තව උපමාවක් කියන්නම්. දැන් ඔන්න කැරපොත්තේ ගෙනල්ලා රෝස් කරලා ඉවර වෙනවා. කරපොතු ගොඩාක් හොඳට අල්ලගෙන ඉන්න රෝස් කර. ඊට පස්සේ ගැරණිය ගෙනල්ලා කපලා කපලා සුප් එකක් හදලා ඉවර වෙලා. අපිට ගෙනල්ලා තියෙන මේ සිරුඩි ආහාරෙත් ගන්න කියලා. දැන් මොකක්ද වෙනවද? හරි ප්‍රණීතයි. දැනෙන්නේ එහෙම ප්‍රණීත එකක්. දැනෙන්නේ. හැබැයි මේක ගිහිල්ලා පිළිගන්නවා චීන ජාතිකය. මේ තරම් ප්‍රණීත භෝජනයක් තවත් චීන ජාතිකයකට හම් වෙන්නේ. අපි එහෙනම් දැන් කල්පනා කරලා බලන්න මේ ප්‍රණීත ප්‍රිය මధుර ස්වභාවය අන්නර ආහාරයේ තියනවා නම් මොකක් වෙන්න ඕනිද? අපිටත් ඒක ප්‍රණීත වෙන්න ඕනිද? එහෙනම් අපිටත් මේක ප්‍රණීත ප්‍රිය මధుර වෙන්න ඕන. හැබැයි එහෙම වෙන්නේ නැහැ. හැබැයි එකිනෙකාට එකිනෙකාට මේ ප්‍රණීත ස්වභාවය ප්‍රිය මధుර ස්වභාවය වෙනස් වෙනවද? වෙනස් වෙනවා. හැබැයි මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තුල ප්‍රණීතයි කියලා කියන එක ප්‍රිය මනාපයි කියන එක තියෙනවා නම් මොකක් වෙන්න ඕනේද සෑම සියලු දෙනාටම ප්‍රියමනාප කියලා වෙන්නේ එක කොටසක් තියෙන්න ඕනේ අප්‍රියමනාපයි කියලා වෙන් කරගත්ත වෙනම කොටසක් තියෙන්න හැබැයි ප්‍රියමනාපකම් අප්‍රියමනාපකම් එකිනෙකට එකිනෙකට කෙනායින් කෙනාට වෙනස්ද නැද්ද අනේ එකිනෙකට එකිනෙකට වෙනස් වෙනවද නැද්ද වෙනස් වෙනවා එහෙනම් මේ වෙනසට හේතුව මොකක්ද කියලා හොයන්න වෙනවද නැද්ද? හොයන්න වෙනවා. අපි මෙච්චරකම් හිතන් හිටියේ මොකක්ද? ඔන්න ඒ සපයි සුවයි කියන එක කොහෙද තියෙනවා කියලාද හිතන් හිටියේ. හිතන් හිටියේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල ඇති කියලාද නැද්ද? එහෙම ඇති කියලා හිතන් හැබැයි ඒක හොයවන්න මේක කොහෙද තියෙන්නේ කොතනින්ද දැනෙන්නේ කියලා හොයාගන්න වෙනවා. අපිට හැබැයි කියන්න පුළුවන් සරල වාරින් කොහොමද එහෙනම් මේක අපි හිතේ හදාගන්න කැමැත්තක් කියලා කියන්න බැරිද? එහෙනම් මේක කෙන කෙනාගේ කෙන කෙනාගේ හිත තුළ තියෙන එකක් කියලා සරලව කියන්න පුළුවන්. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපිට ඕන ඕන විදිහට හිතේ හදාගන්න පුළුවන් නම් අපිට තනකොළ ප්‍රියයි මනාපයි කියලා හදාගෙන අපිට කන්න පුළුවන් ඊට හොඳ නැහැ. හිතේ හදාගන්න පුළුවන්. අසුචි ප්‍රියයි මනාපයි කියලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? හදාගන්න පුළුවන් වෙන්න. හැබැයි තෝරගන්න ඕනේ අපි කොයි විදිහට අසංග වෙලා හරි නහය වහගෙන ඇස් පියාගෙන හරි අසුචි කටේ දාගත්තත් තනකොළ කටේ දාලා හපලා ගෑවත් මේ සතර මහා ධාතුන් මේක ප්‍රතික්ෂේප කළා අපත්‍ය කළා රෝගාබාධ තේදිලා තමයි වමනේ තේදිලා එනම් මේක ධාතුන් ප්‍රතික්ෂේප කළා අයින් කරනවද නැද්ද අයින් කරන ස්වභාවයක් තියෙනවා එහෙනම් දැන් තෝරගන්න ඕනේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි අතීතයේ අවිද්‍යාව පත්‍ය සංකාර කරලා ගොඩනැගිච්ච කර්ම භවයක් තියෙනවා. අනේ කර්ම භවයේ ගති ගති නිමිති වලට අනුව තමයි අපි මේ ජාති උප්පත්තිය ලබන්නේ. එහෙනම් අපි මනුස්ස ජාති උප්පත්තිය ලබන්න අවශ්‍ය කරන ගති ගති නිමිති වලින් කර්ම ශක්තිය ගොඩ නැගුවා නම් ඊට අනුකූල අපි කොහේ උප්පත්තිය ලබනවද? මනුස්ස ජාති උප්පත්තිය ලබනවා. එතකොට හරක් යාදීක උපදින්න අවශ්‍ය කරන සංකාර ගොඩනැගුවා නම් අපි ඒ ගති නිමිති පහළ වෙලා කොයි උප්පත්තිය ලැබනවද? හරක් යාදී උප්පත්තිය ලැබෙනවා. එහෙනම් දැන් තෝරගන්න වටිනා කාරණාවක් මෙතන තියෙනවා. යම් කිසි කෙනෙක් චීන රටේ උප්පත්තිය ලබනවා නම් චීන ජාතිකයෙක් කියලා. ඒ පරිසරයේ උප්පත්තිය ලබන්නේ පෙර අකුසල හෝ කර්ම හෝ කුසල හෝ විපාකයක් නිසා. එනම් මොකක් වූ කර්ම විපාකයක් නිසා ඒ જાති හේතන උප්පත්තිය ලබයි. එනම් අපි තෝරගන්න ඕන තනකොළ දකින්නට හරකට පහළ මොන විඥානයක්ද? හරක් විඥානය. සිංහයාට පහළ වෙන්නේ මොන જાති එකක්ද? සිංහ විඥානය. මිනිසෙකුට පහළ වෙන්නේ මොන විඥානයක්ද? මනුෂ්‍ය විඥානය. ඔන්න එහෙනම් තෝරගන්න ඕනේ. අන්න අර ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ ආදී වශයෙන් ස්පර්ශය වෙනකොට ගොඩනැගෙන යම්කිසි දැනීම් මාත්‍රයක් තියෙනවා ඒ දැනගන්න ස්වභාවය දැනගන්නේ අර කර්ම භවයේ තියෙන ගති ගති නිමිති වලට අනුකූල. එනම් ඔන්න දැනගන්න ස්වභාවය අපි තෝරගන්න ඕන. කර්ම විපාකන්න දැනෙන ස්වභාවයක් නිසා ඒක මම හදපු එකක්වත් ඉබේ සිද්ධ වෙච්ච එකක්වත් වෙන කවුරුවත්වත් හදපු එකක්වත් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නයිදම් වත්ත කතං බිම්බන් නයිදම් පර කතං වත. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා පෙන්නනවා. ඔන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ දැනෙන වේදනාව දැනගන්න දැන ගැනීම මම හැදුවා නෙවෙයි කියලා. වෙන කෙනෙක් හැදුවා නෙවෙයි කියලා. ඉබේ සිද්ධ වුණත් නෙවෙයි කියලා. හේතුන් පටිච්ච සම්භූතා. හේතුන් එකිනෙකට ගැළපීලා බැඳෙනකොට ඒක ගොඩ නැගුණා ඒ හේතු නිරෝධ වෙලා යනකොට ඒක ගෙවිලා වෙනසිලා යනවා කියලා කියනවා. දැන් අපි හිතමුකෝ ඇහැට රූපයක් කනට සද්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් ආදී වශයෙන් ස්පර්ශයක් හටගත්තේ නැත්නම් කවදාකවත් දැනගන්න ස්වභාවයක් ඇති වෙන්නේ දැනගන්න ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ එහෙනම් දැන් තෝරගන්න ඕනේ. මෙන්න මේ ස්පර්ශය නිසාද නැද්ද දැනගන්න ස්වභාවය හටගත්තේ ස්පර්ශය නිසා. එහෙනම් අපිට හිතෙනවද නැද්ද මෙන්න මෙහෙම එකක්. අපිට හිතෙන්නෙම මේක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉඳලා එළියේ රූපයක් දිහා බලන් ඉන්නවා. කොහොම හිතනවද නැද්ද? එහෙම හිතනවා. මේක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉඳලා එළියේ තියෙන රසයක් භුක්ති විඳිනවා. මෙන්න මේ විදිහට දැනෙනවා. මේක ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉඳලා එළියේ තියෙන සත්‍යයක් අහගෙන ඉන්නවා. මේව හිතෙනවද නැද්ද? මේවයි හිතේ. හැබැයි මෙන්න මෙතන අපි තෝරගන්න ඕන ඔන්න ඔය දැනගන්න ස්වභාවයට කියන අපි විඥාන කියලා. එහෙනම් මේ දැනගන්න ස්වභාවයක් පහළ වුණේ නැත්නම් කවදාකවත් මම ඉන්න බවට හැඟීමක් ගෙනල්ලා දෙයිද? ගෙනල්ලා දෙන්නේ මම ඉන්න බවට හැඟීම ගෙනල්ලා දෙනවා නම් ගෙනල්ලා දෙන්නේ දැනගන්න ස්වභාවයෙන්ද නැද්ද? දැනගන්න ස්වභාවයෙන්. දැන් අපි තෝරගන්න ඕන මේ දැනගන්න ස්වභාවය කොහොමද හැදෙන්නේ? මේ විඥානය කොහොමද පහළ වෙන්නේ කියලා. එහෙනම් තෝරගන්න ඇහැට රූපයක් ගැටුණාට පස්සේ ඒ රූප රූප ස්පර්ශය වෙනවා. දැන් තෝරගන්න ඕන මොකද්ද මේ රූප කියලා කියන්නේ කියලා. රූප කියවම අපි හිතනවා මෙන්න මේ පේන්න තියෙන කොටස විතරයි කියලා. හැබැයි වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප මේ ඔක්කොම රූප. චක්කු රූප, සෝත රූප, ගාන රූප, දිව්‍ය රූප, කාය රූප, මනෝ රූප මේවත් ඔක්කොම රූප. අපි පස්කන්ධ පස්කන්ධ කියලා කිව්වම හිතන් ඉන්නේ මොකක් කියලා? අපි හිතාගන්නේ පස්කන්ධ කියලා කිව්වම මේ මේ තියෙන ඇහැ කන නාසය දිව ශරීර දරාගත්ත මෙන්න මේ රූපකය කියලා නේ හිතන්නේ. හැබැයි ඒක නෙවෙයි. පස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහ. එහෙනම් මම මෙන්න මෙහෙම එකක් කියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික තෝරගන්න. උපමාවක් ඇසුරින්. අපි හිතමු අපි කැමරාවකින් ෆොටෝ එකක් ගහනවා. කැමරාවෙන් ෆොටෝ එකක් ගහනකොට ඒ ආලෝක සංඥාව හරහා මොකද වෙන්නේ? වර්ණ සටහන අර කාචේ හරහා ඇතුළට ගන්නවද නැද්ද? අරක. ඒකට වර්ණ සටහන එකව කරලා එළියට ඒක සකස් කරලා යම් කිසි ආකාරයකට එළියට ෆොටෝ එකක් විදිහට දෙනවද නැද්ද? දෙනවා. අනේ ෆොටෝ එකක් විදිහට එළියට දුන්නට පස්සේ ඇත්තටම අර එළියේ තිබුණ එකක් ඇතුළට ආවද ඒකෙන් ආපු සංඥාවක් ආවා. සංඥාවක් නේද? ඇත්තටම දැන් අර ෆොටෝ එකේ තියෙන වර්ණ සටහන් ගොඩක්ද නැද්ද? වර්ණ සටහන් ගොඩක්. හැබැයි මේ ෆොටෝ එක දැකලා අපි කියනවා මොකද්ද? ෆොටෝ එකේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා බාප්පා ඉන්නවා පුංචි අම්මා ඉන්නවා නැන්ද අම්මා ඉන්නවා කියනවද නැද්ද? ඇත්තටම බාප්පා පුංචි අම්මා නැන්ද අම්මා ඉන්නවද මේ ෆොටෝ එකේ? ඇත්තටම බැලුවොත් තියෙන වර්ණ සටහන් ගොඩක්ද නැද්ද? බැලුවොත් නිකන් ඩොට් ඩොට් ඩොට් ඩොට් ගොඩක් තියෙන්නේ. අන්න ඒ වගේ දැන් අපි තෝරගන්න ඕනේ මෙන්න මෙතනත් ක්‍රියාවලියක් වෙනවා. දැන් ওই රූප රූප ස්පර්ශයක් එනකොට අපි හිතමු චක්කු රූපයි වර්ණ රූපයි ස්පර්ශයක් එනවා. එහෙම නැත්නම් එහැට රූපයක් ගැටෙනවා කියන එකයි මේ කියන්නේ. ඔන්න ස්පර්ශී සිදුවීමට කියනවා මොකද්ද? වේදනා අන්න ස්පර්ශී සිදුවෙන මොහොතට කියනවා මොකද්ද? සිදුවීමට කියනවා මොකද්ද? වේදනාවක් එහෙම නැත්නම් වීමක් දැනෙනවා. ඒක යම්කිසි සිදුවීමක්. අනේ වීමෙන් හටගත් යම් ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය අරගෙන එන එකට අපි කියනවා මොකද්ද සංඥා කියලා. ඔන්නේ ශක්තිය සකස් කරන එකට කියනවා මොකද්ද සංඛාරය කියලා. අනේ සකස් කරගත්ත එක දැන හඳුන ගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා මොකක් කියලාද? විඥාන එහෙනම් නාම රූප කියන්නේ එහෙනම් රූප කිව්වේ මොකක්ද? අර ස්පර්ශයට උපකාර වෙච්ච කොටසට චක්කු රූප වර්ණ රූප ආදී කොට ගත්තා. එතකොට වේදනා කිය නාම ධර්ම කිය මොකටද? වේදනා සංඥා සංඛාරය කියපටි. ඔන්න ඒ නාම රූප දෙකේ එකතුවට කියන මොකක් කියලාද? විඥාන කියන. එහෙනම් දැන් තෝරගන්න ඕන. අර විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා මිසක් මම හැදුවත් මම හැදුවා නෙවෙයි. ඉබේ සිද්ධ වුණා නෙවෙයි. වෙන කවුරුවත් හදුවත් නෙවෙයි අර හේතු එකිනෙකට ස්පර්ශ වෙනකොට ගොඩ නැගුණු නාම රූප පරම්පරාවෙන් මොකක්ද වෙන්නේ විඥාණය හටගත් එහෙම නැත්නම් අර දැන ගැනීම හටගත්තා දැන් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා අපි හිතමුකෝ දකුණු අතයි වම් අතයි එකතු කරලා ගහනවා අප්පුඩිය අප්පුඩි හඬ එනවද නැද්ද එනවා මේ අප්පුඩි හඬ තිබුණේ දකුණු අතය ඇතුළේද වම් අතේ කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. එයා අප්පුඩිය අර හේතු ගැටෙනකොට හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔන්න සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූපයක් තමයි චක්කු රූපය කියලා කියන්නේ. ඊට පස්සේ සෝත රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියන්නේ ඔක්කොම මොනවාද? මේ ඔක්කොම සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් තෝරගන්න ඕනේ සතර මහා ධාතුවේ ස්වභාවයක් තියෙන ඒකට කියනවා රුප්පණය කියලා. රුප්පණය කියලා කියන්නේ මොහොතක් මොහොතක් පාසා මේ සතර මහා ධාතු මොකක් වෙනවද? සතර මහා ධාතු විපරිණාමයටපත් වෙනවා. ඒ කියන්නේ ශරණයක් ශරණයක් පාසා මේක වෙනස් වෙවි වෙනස් වෙවි විපරිණාම වෙවිදී. ඔන්න විපරිණාම වෙන අතර තුලම තමයි මොකද්ද වෙන්නේ? අර ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ මොහොතේදී ඇහත් රූපයක් ගැටුණා නම් ඊළඟ ශ්‍රේ වෙනකොට ඒ ඇහැ මොකක් වෙනවද? විපරිණාමයටපත් වෙලා. ඒ රූපය මොකක් වෙලාද? විපරිණාමයටපත් වෙලා. එහෙනම් අන්න මෙන්න මේ ශ්‍රේණියේදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා නම් වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය අන්න අර ස්පර්ශයට හේතු වෙච්ච හේතු ගෙවිලා යනකොට ඒහා සමගම මොකක් වෙනවද අර වේදනා සංඥා සංකාර විඥාන ඒකත් ගෙවිලා වෙනසිලා යනවා. හැබැයි නැවත නැවත මහා වේගකින් යලි යලි හට ගන්න ටික නැවත නැවත ස්පර්ශය කරනට නැවත නැවත ඒ ක්‍රියාවලියම සිද්ධ වෙනවද නැද්ද? නැවත නැවත මේ ක්‍රියාවලිය දැනගන්න ස්වභාවයක් සිද්ධ වෙනවා. අපිට හිතෙනවා එතකොට මොකද්ද? එක දිගට රූපයක් දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියන බවට හැඟීමක් පහළ වෙනවා. ගිනි බෝලයක් කරන් මහ වේගෙන් කරකනකොට ගිනි වලල්ලක් පෙනුනට ඇත්තටම ගිනි වලල්ලක් තියෙන්නේ මේ බල්බ් එක ඇත්තටම නිවි නිවිද නැද්දපත් වේ. නිවි නිවිපත් වේ. හැබැයි අපිට පේන්නේ දිගට පත් වෙලා තියෙනවා වගේද අන්න ඒ වගේ තෝරගන්න ඕනේ. අර නාම රූප පරම්පරාව ගෙවි ගෙවි වැඩසි වැඩසි දැන ගැනීම හටගෙන එතන එතනම නිරෝධ වෙනවා. හැබැයි අපිට හිතනවා ඒ ක්‍රියාවලිය වේගවත් බව නිසා මොකද්ද? එක දිගට එළිය රූපයක් බලාගෙන ඉන්න ඇතුළ කෙනෙක් ඉන්නවා. හැබැයි ඇත්තම කතාව අපිට එක මොහොතකටවත් මේ එළිය රූපේ දකින්න බෑ. එයි මම ඒ විදිහට කියන්නේ. දැන් හිතන්නකෝ. ඔන්න ඒ එළියේ තිබුණ රූපයයි මෙන්න මේ චක්කු රූපය දෙක ස්පර්ශය වෙලා වේදනා සංඥා සංඛාර කියලා ඇතුළට ගෙනියන්නේ ඇත්තටම මතක සටහනක්ද මේ රූපය ඇතුළට අරන් යනවද වර්ණ සටහනක් ගෙනියනවා එහෙනම් වර්ණ සටහනක් ඇතුළට අරන් ගිහිල්ලා මනසෙන් හඳුනගන්න මොහොත වෙනකොට ඒ හඳුනගන්න ටික ගෙවිලා වෙනසල ඉවරද ඒ හඳුනගන්න ටික ගෙවිලා වෙනසල ඉවරයි අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා මොකද්ද රූපය පෙන පිඩා වේදනාව දිය බුබුලා සංඥාව මිරිගුවක් සංකාරයේ කෙහෙල් කඳක් විඥානයේ මායාවක් එහෙනම් දැන් තෝරගෙන බලන්නකෝ පෙන පිඩ කියලා කියන්නේ ජලය කැළටි කැළටි කැළටි කැළටි පෙන පිඩි නැగి නැగి දිදි දිදි යනවාද නැද්ද කාටවත් පුළුවන් මේ පෙන පිඩු වසන් කරලා අනේ මට මේක ගෙදර ගිහින් තියාගන්න ඕනේ කියලා තියාගන්න පුළුවන් නේද දිය බුබුල කියන්නේ ජලයේ කැළති කැළති උඩට නැగి නැగి එනවා. හැබැයි ජලයේ කැළතනකන් ඒක විද්‍යාමාන කැළතීම නැති වුණාම ඉවරයිද නැද්ද? ඉවරයි. ඒක කාටවත් ඕන විදිහට නවත්තන්න, පවත්වන්න, gedera ගෙනියන්න මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. එනම් තෝරගන්න ඕන මිරිගුවේ ඇත්තටම වතුර පෙනුනට වතුර තියනවද? නෑ. කේල් කන්දේ අරටුවක් කියවට අරටුවක් හම්බුවේ ධරයා නෑ. එහෙනම් දැන් තෝරගන්න මොකද්ද අර විඥාණයෙන් අපි දැනගන්නකොට අපිට හැදෙනවා ඇතුළේ ඉඳලා කෙනෙක් එළියේ එකක් දැක්කත් හැබැයි අර නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු විඥානයේ දැනීම මාත්‍රයකට අපි මං කියලා මගේ කියලා දාගත්ත නිසා ඇත්තටම ඒක හඳුනා ගන්නකොට ඒ මතක සටහන හඳුනා ගන්නකොට අර රූප කියන කොටස ගෙවිලා වෙනස ඉවරයි ඒක නිතරම ශෙනයක් ශෙනයක් පාසා විපරිණාමයට පත් වෙන නිසා අන්න ඒක පෙන පිටකට උපමා කරලා එහෙනම් දැන් අපිට මේ රූපය මම මගේ කරලා අනේ මන් දැක්කනේ මට පෙරුණානේ අහවල් තැන තියෙන රූපේ කියලා අපිට පණවන්න පුළුවන් කමක් කියලා වෙන්නේ ඒ වෙනකොටත් ඒක ගිවිලි ඉවරයිද නැද්ද හඳුනාගන්නේ මතක සංඥාවක් විතරයි ඒ හඳුනාගන්න මොහොත වෙනකොටත් ඒ රූපය ගිවිලි ඉවරයි එනම් අන්නේ රූපේ ස්පර්ශය කරපු සිදුවීම ඒකට කියන වේදනාව. ඒක දියපු මුලක් මතුණා වගේ උඩට මතුවෙලා. ඒකෙන් ගොඩනැගිච්ච සංඥාව තමයි මේ අරන්නේ. ඇත්තටම මිලිවේ වතුර නෑ වගේ අපිට මේ එන සංඥාව රූප සංඥාවේ අර හේතු නිසා ගැළපිලා එන සටහනක් නිසා ඇත්තම යථාර්ථයක් තේරෙන්නේ. ඇත්තම යථාර්ථයක් නෙවෙයි මොකක්ද? ඇත්තටම ඉන්නේ මතක සංඥාවක් විතරයි. මිදිගුවේ ජලය නැහැ බෑ ජලය පේනවද? අන්නේ පේනවා. එළලිය සකස් කරලා අපිට දැනගන්න ස්වභාවයට ගෙනල්ලා දෙන එකේ හරයක් අර ටිකක් නෑ කුස්සක් විතරයි. ඇයි මේ ගෙවිලා වෙනසිච්ච එකක් මේ මේ වෙනකොට දැනගන්න. එහෙනම් දැන් තෝරගන්න ඕන මොකද්ද? එහෙනම් දැන් අපි දකින්න ඕන මොකද්ද? මම්මගේ කරලා එක මොහොතකටවත් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික වසඟ කළා නැතු කරලා පවත්තන්න නවත්තන්න පුළුවන්. පුළුවන්. එයි එහෙනම් ඒක මට කැමති විදිහට තියෙන ධර්මයක්ද හේතුඵලානුව උදා වෙලා වෙවෙන එකක්ද? එහෙනම් ඔන්න හේතුම් පටිච්ච සම්භූතං හේතුබංග අනිරුද්ධ. හේතු උදා වෙනකොට උදා වෙලා හේතු ගෙවිල යනකොට වෙනසිලා ගියා. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධය ඇතුලේ මම මගේ කරලා දරා ගන්න එක මාත්‍රිකට මොනවා හරි තියෙන්නේ. මොකවත්. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වව මොකක්ද? රූපය තුල මා ඇත මා තුල රූපය ඇත රූපය මමයි මම රූපයයි කියලා ගත්තනම් දෘෂ්ටියක් ඒක මුලාවෙ ඉඳලා ගත්ත එකක්. වේදනාව තුල මා ඇත මා තුල වේදනාව ඇත වේදනාව මමයි මම වේදනාවයි කියලා ගත්තනම් ඒක මමුලාවක්. සංඥාව තුල මා ඇත මා තුල සංඥාව ඇත සංඥාව මමයි මම සංඥාවයි කියලා ගත්තනම් ඒකත් මමුලාවක්. සංකාරය තුල මා ඇත මා තුල සංකාරය ඇත සංකාරය මමයි මම සංකාරයයි කියලා ගත්තනම් ඒකත් මුලාවක් විතරයි. විඥානය තුල මායත මා තුල විඥානය ඇති විඥානය මමයි මම විඥානයයි කියලා ගත්තා නම් ඒකත් මුලාවක්. එහෙනම් දැන් තෝරගන්න. අන්නර තුවාලේ කහන මාත්‍රයට සනීපයක් එනවනේ. අන්න ඒ වගේ මේ ඇහැට රූපයක් ගැටලා විඥාණයෙන් දැනගන්න මාත්‍රයට හරි සනීපයක් දෙන. නාසයට ගන්ධයක් ගැටලා දැනගන්න මාත්‍රයට සනීපයක් දෙන. දිවට රසයක් ගැටලා දැනගන්න මාත්‍රයට සුවයයි කියලා එකක් දෙන්නේ. දැන් ඒක මම වින්දා නම් මට දැනුණා නම් මම ලබා ගත්තා නම් ජීවිත කාලයේ පුරාවට මේ තාක්කල් වින්ද සැපයි කියන එකක්වත් දැන් කොහේ හරි තියෙනවද? බැංක උපතේ දාලා තියන් ඉන්නවා දුවමනාවට මගේ විදෙමට ගන්න. තියන් ඉදී රෝහල් ගත කරාම මට දුකයි ඒ නිසා සනීප ටික ගත්ත ටික තියාගෙන ඉන්නවා බැංකුවේ දාලා මට ඕන වෙලාවට ගන්න දුක් විඳින්නේ නැහැ කියලා. පුළුවන් ඉතින් තියන්න. බෑ. එහෙනම් සැපයි සනීපයි කියලා ගත් එකක් කොහේ කොතනක හරි රෝම කූපයක හරි නැවතිලා තියෙන්නේ. එහෙනම් කොතනකවත් නෑ. එහෙනම් දැන් කල්පනා කරන්න සනීපයි සනීපයි මගේ මගේ කියලා හෙව්වා හෙව්වා හැබැයි මං කියලා එකක්වත් වසඟ කරලා නවත්තලා පවත්වන්න පුළුවන්. අනේ එකක්වත් වසඟ කරන්න බැරි වුණා. එකක්වත් නවත්ත ගන්න බැරි වුණා. එකක්වත් පවත්ව ගන්න බැරි වුණා. එහෙනම් දැන් කල්පනා කරන්න අර තුවාලේ කහනකොට දෙවිච්ච සැපේ වගේ එකක් දැනුණා. ඒකට අහුවෙලා ඒක මම මගේ කරගෙන ඒ පසුපස මේ තාක්කල් හඹාගෙන හඹාගෙනද නැද්ද මේ ඇවිල්ලා එහෙම තමයි ඇවිල්ලා. එහෙනම් තොරගන්න. ඒ සනීපයේ සුවේ ඇත්තටම මට දැනෙන එකක්ද හේතු ප්‍රත්‍යයෙන් ඉපදිලා ඒ හේතු ගෙවිලා වෙනසිලා යනකොට ගෙවිලා වෙනසිලා. ඔන්න ඔකට කියනවා මොකද්ද පටිච්ච සමුප්පන්න. දැන් මෙතන පටිච්චයි කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඇහැට රූප කනට ශබ්ද නාසයට ගඳ දිවට රස කයට පහස එකිනෙකට ගැළපෙනකොට ස්පර්ශ වෙනකොට එකිනෙකට බැඳෙනකොට මොකද වෙන්නේ ඊට සමානුපාතිකව අනිත් පැත්තෙන් සැපයි සුවයි කියන වේදනාවක් උපදිනවා තමයි හැබැයි ඒක නතු කරලා තියන්න බෑ අන්න ඒකට කියනවා මොකද සංකත ධර්මයක් සංකතයි කියලා කියන්නේ පෙර ඉඳලා ආවවත් අනාගතයට යනවත් කවුරුවත් හදනවත් ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි ඒ මොහොත හේතු නිසා උදා වෙන ධර්මයක් එහෙනම් මේ සංකතයකට උරුම ධර්මයක් තියෙනවා මොකද්ද ඒක ෂේ ධම්මයි වය ධම්මයි ඒක ගෙවිලා වැඩිසිලා යනවා නතු කරලා පවත්වන්න පුළුවන්කම මේක ඇතුලේ නැහැ. එනම් මේක නතු කරලා පවත්වන්න බැරි නම් දැන් තෝරගන්න ඕන මොකද්ද? ඒක පවත්වන්නට යන්නේකම මුල අවදි දැන් ඒක එසේ පවතිවා මෙසේ පවතිවා කිය කියා සැපයි සනීපයි කියලා හිතුවට ඒකක්වත් එසේ පැවතුනා දේ ඔක්කොම ගෙවිලා වෙනසලා ගියා. හැබැයි අකමැති වුණාට ගෙවෙනවට වෙනසෙනවට දැන් මොකද වෙන්නේ? සිද්ධ වෙන්නේ ඒකම. දැන් ඔන්න අපි දුක් විඳින්න කැමති නැල්ලු. ජාති දුකට, ජරා දුකට, මරණ ශෝක පරිදේ දුක, දෝමනස් උපායාස කියන දුකට කැමති නැල්ලු. හැබැයි කැමැති නැති වුණාට වැඩක් වෙන්නේ නැහැ ඇයි? මෙන්න මේ පංචකාමේ වහනකම් මොකද වෙන්නේ? සැපයි සනීපයි කියලා. අර තුවාලේ ඉන්න වැඩි වෙනවා. දැන් මම මෙන්න මේ උපමාවකින් මේක කියන්නේ. අපි හිතමු කල්පනා කරලා ආලෝකයක් දැල්ලුවාට පස්සේ අඳුරු වෙලාවක මේ ආලෝකය දැකලා මහා ආස්වාදයට උන්මාදයට පත් වෙලා හර සනීපයක් සුවයක් ඇති මේ ආස්වාදය තව ලං කරගන්න ඕනේ කියලා හිතලා පුංචි පුංචි සත්තු මොකද්ද කරන්නේ? මේ ආලෝකයට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා වහනවද නැද්ද? හැබැයි වහන්න වහන්න මොකක් සිද්ධ වෙනවද? පිච්චිලා මැරෙනවද නැද්ද? පිච්චිලා දහස් ගාණක් පිච්චිලා මැරිලා බිම වැටිලා ඉන්නවා. දහස් ගාණක් මැරෙන්න පණ හැබැයි මේක දෙක දෙක දෙක දෙක වහනවද නැද්ද? වහන. එයි ආලෝකය දැක්කට පස්සේ මත් වෙන උන්මාදයටපත් වෙන ස්වභාවයෙන් මත් කළාට පස්සේ අර ජරා මරණ දුක මුට වෙහිලා යනවද නැද්ද? වෙහිලා යනවා. මේක මර උගුලක් කියලා තෝරගන්න බෑ. මුන්ගේ කවදාකවත් පිච්චිලා මරණයටපත් වෙන්න දුක් විඳින්න කැමැත්තක් තිබුණා. හැබැයි කැමැති නැති වුණාට වහන තාක්කල් මොකක්ද පිච්චි පිච්චි මැරෙන්න. එහෙනම් තෝරගන්න ඔයත් මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුකට අකමැති වුණාට වැඩක් නැහැ මේ පංච කාමයේ කියන ආස්වාද කියන මුලාවේ වහන්න තාක්කල් මොකද ඇතුලෙන් පෙළ පෙළා පිච්චි පිච්චි දුක් විඳිට වෙනයි ඒ ටික මම්මගේ කරගෙන කොයිතරම් දෙගලුවා මම්මගේ කරලා නවත්තන්න පවත්තන්න බැරි වෙනකොට ඒ පවත්වන්න බැරි එකක් පවත්වන්න කරන උත්සාහයක් තුලදී සිද්ධ වෙන්නේ මොකක්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන කිතු. නැවත නැවතත් ಜಾති පාල කරගෙන නැවතත් ඔකමද නැති කරන්නේ. ওই ටිකමයි කරන්නේ. එහෙනම් මේ පංචකාමය කියන්නේ මොකද්ද? මරුණා. මේක හරියට බිලීකෝක්කේ ගහපු යමක් වගේ. ගිල්ලට පස්සේ කෙලවලක් නැතුව කොටු වෙලා කොක්කේ ඇමිනිලා දුක් විඳිතු වෙනවද දැන් ඇමිනිච් එක දිහා ගන්නට බැරි විඳවනවද නැත්නම් අපි ජීවි ගෙහි ගෙහි ගෙහි ගෙහි විඳවනවද නැත්නම් අපි හිතන්නේ අර සනීපයි කියලා අර මාත්‍රයට දැනෙන ටිකටද නැත්නම් කහනකට දැනෙන ටික එහෙනම් කහලා කහලා ඉවරයක් කරන්න පුළුවන්ද අන්න ඉවරයක් කරන්න බෑ ඔන්න හිතන්නකො ජීවිතේ පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට කහලා කහලා කහලා දැන් තුවාලේ වැඩි වෙලා දැන් පුංචි කාලේ තිබුණට වැඩි දැන් බර වැඩි ඉඳලා බර වැඩි. දෙවිල්ල 1000 වැඩිද නැද්ද? දෙවිල්ල 1000 පිච්චීම වැඩි. ඒ වැඩි නිසා පංචකාමයේ අවශ්‍යතාවයන් එන්නේ අඩු වුණාද වැඩි වුණාද? දැන් එන්නේ දියුණු එකද නැද්ද හොයන්නේ? දියුණු උපකරණය හොයන. එහෙනම් හොයලා හොයලා කහල ඉවරයක් කරලා බලන්න පුළුවන් ඉති. එහෙනම් මේ මුළු සංසාර ගමනේම අපි කළේ ඕක තමයි. අරතුවාලේ උඩුදුවල ඇතුලේ රාගදේශ මොහ වනේ බැඳි වෙලා සැපයි කියලා කහකා ඉන්නේ ඇතිම හතර අපාය වැටෙන කන් දන්නේම නැහැ. එහෙනම් ඔන්න ඔබ තෝරගන්න. අපි මේ පංචකාමයේ ගැති කරු බවට පත් වෙලා පංචකාමයේ වහල්ලු බවට පත් වෙලා මේකේ දෙකට නැමිලාද නැදින්නේ පංචකාමයට. නැමිලා. එහෙනම් ඇත්තටම ගත්තොත් අපි කාම හිඟන්නේද නැහැ? අපි කාම හිඟන. අපි හිඟන් නොවේ කියනවා නම් අපි හිඟන්නම තමයි. මෙන්න මේ හිඟන මානසික මට්ටමින් මිදෙනවා නම් මිදලා තියෙන තථාගත ධර්මයට ලැබුණීච කෙනෙක් විතරයි. එහෙනම් අපි කාමයේ හිඟ හිඟා හිඟ හිඟා මේ යන්නේ මොකටද? මෙන්න මේ මුලාවට පිටලා. එහෙනම් දැන් තෝරගන්න. හිඟන්නගේ තුවාලය වගේ කියනවා නේද කතාවට. හිඟන්නගේ තුවාලේ කවදාවත් අනිත් වෙන එකක්ද? අන්න ඒ වගේ හොඳට තෝරගන්න මේ කාමයේ හිඟන අපි ළඟ තියෙන රාග දේශ මෝහ වනේ කාමයේ හිඟා කනකම් හිඟන මානසික මට්ටම තියෙනකා මේක සනීපේ මේක සනීපේ මේක සනීප කරගන්න නම් මේක රෝගයක් කියලා දකින්න වෙනවමද නැ මේක ලෙඩා කියලා දකින්න වෙනවා හැබැයි අපි කැමති නෑ මේක ලෙඩක් කියලා දකින්න අපි මෙතන කල් මෛත්‍රිය කරනවා කියලා කරලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න අපි මෛත්‍රී කරනවා කියලා මෙච්චර කාලයක් කරලා තියෙන්නේ කහපල්ලා කහනකොට දැනෙන සැපේ වැඩි වැඩියෙන් ලැබියල්ලා කියලාද නේද? එහෙනම් එන්න එන්න තුවාලේ වැඩි කරගන්න අගාධයට ඇදලා දාන්න ඕන මෛත්‍රියක් දෙන අපි කරනවා. අපි නිදුක් නිරෝගී සුවපත් බවක් දැකලා තියෙන්නේ අර මුලා අඳුන ඉඳලාද නේද? එහෙනම් තෝරගන්න. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දකින්න නිදුක් බව සෝවාන් ඵලයේදී ඒ නිරෝගී බව තියෙන්නේ සකු르දාගාමි පද. ඒ සුවපත් බව තියෙන්නේ අනාගාමි පද. ඒ දුකින් මිදීමක් තියෙනවා නම් තියෙන්නේ අරිහත් විච දවසට එතකන් දුකින් මිදීමක් නැහැ. එහෙනම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන තැන නිදුක් නිරෝගී සුවපත් බවක් තියෙන නිසා එතනින් එහාට ගියපු නිදුක් නිරෝගී සුවපත් බවක් නම් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. අර තුවාලේ සනීප කරගත්ත කෙනායි නියම මෛත්‍රී කරන්නේ. තුවාලේ යන්තම් හරි මාත්‍රයක හරි ගොඩ ගොඩ වෙන පැත්තට මෙන්න මේ දහම් ගිය ඖෂධය අරගෙන මේ දහම් ඖෂධය පාවිච්චි කරලා අන්න ඒකෙන් රෝගිය ටික ටික ටික ටික සනීප වෙන කෙනෙකුට තමයි මෛත්‍රිය කියන එක අපිට දැනෙන්න පටන් එයයි සැබෑම මෛත්‍රිය වඩින ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. දැන් හිතන්න. එහෙනම් දැන් තෝරගන්න ඕනේ. ආර්ය සිංහල ජාතිය ගැන අහලා තියෙනව නේද? ආර්ය සිංහල ජාතිය කියලා කියන්නේ කවදාකවත් දෙකට නැමිච්ච නැති කොන්ද නමපු නැති ජාතියක් කියලා අහලා තියෙනව නේද? හැබැයි අපි ඒක අහලා තියෙන වැරදි අවබෝධයකින්. එයි මම එහෙම කියන්නේ. අපි ඒක වැරදි අවබෝධයකින් අහලා තියෙනවා. එනම් මේ ආර්ය සිංහලයා කියලා කියන්නේ සිංහල කියලා කියන්නේ ඇත්තටම සීහලයක් තිබෙන නිසා. සීහලය කියලා කියන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨ විච්ඡ ලයක් තිබුණා. එතකොට ආර්ය කියලා කියන්නේ මේ ආර්ය සද්ධර්මයේ අවබෝධය තුලින් ගත්ත ශ්‍රේෂ්ඨ ලයක්. එහෙනම් දෙකට නැමුනේ නෑ කියලා කියන්නේ පංචකාමයට වහල්ුනේ නෑ කියන්නේ. පංචකාමයේ පෙන්නලා ගැටිකරු බවට පත් කරගන්න වහල් කරගන්න බැරි වෙච්ච එක ගැනයි මේ කතා කරන්නේ. හැබැයි අපි මේකට අද මොකක් කැඳගෙන ඉන්නවද? අපි අද මහා උජාරුවට හිතන් ඉන්නවා සිංහල ජාතිය පටන් ගත්තේ මොකෙන් කියලා. තිරිසන් සිංහයෙන් පටන් ගත්තේ සිංහලේ තියෙන්නේ කියලා මොකද්ද කරන්නේ? කොටියේ සිංහයෙක් උද්ඝාගෙන මහා උජාරුව මොකද්ද කරන්නේ? පොරවගෙන, පුප්පගෙන, ගොරවගෙන අර පහත් තැනට කඩාපයිට තිරිසම් මානසික මට්ටමක් හදාගෙනද නැහැ. හදන්නේ. එහෙනම් සිංහල ජාතිය මොරාල් එක අරන් තියෙන්නේ කොහෙන්ද? ධර්මයෙන් පෝෂිත විච්ච ශ්‍රේෂ්ඨ ලයක් ඇති කරගෙන පංචකාම ඉදිරියේ දෙකට නොනමන අකම්පිත විච්ච ශ්‍රේෂ්ඨ වූ ලයක් ඇතිවද පංචකාමයට දෙකට නැමෙන ගැතිකරු බවට පත් වෙන. ඔරවන, කුප්පන, ගොරවන දකින්න දකින්න තැනට කඩාගෙන පනින පහත් මානසික මට්ටමක් හදන තැනට අපේ ජාතිය විකෘති කළාද නැද්ද කියන්නේ විකෘති කළා එනම් මේකේ උගත් කියන රාජ්‍ය අංශයේ ඉන්න සියලුම දෙනා පිළිගන්නේ ඕකද නැද්ද ඇත්තම කතාව හැබැයි තිරිසනෙකුට දාව මිනිහෙක් උපදිනවා කියන තැනට පත් වෙන්න තරම් මේ මිනිස්සු ඒ තරම් අඥානවත් වෙලා ඉන්නවා ඒ තරම්ම පහත් එහෙනම් දැන් තෝරගන්න. ආනි සිංහලේ කිව්වේ මෙන්න මේ ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධය අරගෙන පංචකාමයේ තියෙන නිස්සාර බව දැකලා. එයි කහන්න කහන්න තුවාලේ වැඩි වැඩි පෙළෙන බව දැකලා. එහෙනම් ආස්වාද ස්වභාවයේ තියෙන ආදීනව ටික දැකලා ඒක නිස්සරණය කරන වැඩ පිළිවෙල එහෙම නැත්නම් ඒක සරණ කරගෙන යන වැඩපිළිවෙලෙන් මිදෙන්න ඕන මානසික මට්ටම හදාගත්ත ශ්‍රේෂ්ඨ ලයක් තිබ්බ කෙනෙකුටයි කිව්වේ ආර්ය සිංහලයේ කියලා. දැන් හිතන්න. එයා යන්නේ කෙහිමේ අවශ්‍යතාවය එනකොටම තෝරගන්න මොකද්ද? මේක ලෙඩක්, මේක රෝගයක්, මේක දිගට කහල වැඩක් නැහැ. ඔන්න ඒ දහම් නුවණ අරගෙන මොකද්ද කරන්නේ? මේක කහලා කහලා ලැබෙන්න තියෙන ආදීනව ටික වෙනෙහි කරනවා. මොකද්ද? මේක කොයිතරම් කියවුවත් අපේ බලාපොරොත්තුව කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ ඉටු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේක දුකට පාරක් මෙන්න මේ වැඩ පිළිවෙලම අසාර හරයක් නැති වැඩ පිළිවෙලක් කියන තැනට ඥානයේ නුවණ පහල කරගත්ත කෙනෙකුට කවුරු කියලා ආරි සිද්ධ දැන් හිතන්නකෝ එදා කෝටි ගාණක් හිටපු ආර්ය සිංහලයන්ගේ එක ගෙදරකවත් අත්තිවාරමක් හොයාගන්න කාට හරි යන්නේ එක ගෙදරකවත් අත්තිවාරමක් හොයන්නේ එක ගෙදරකවත් අත්තිවාරමට නටබුනේ එකකවත් හැබැයි හිතලා බලන්න බෙහෙර විහාරස්ථානවල නටවූ මේකේ ගින් අඟලක් අඟලක් පාසා යට වෙලා බැලු බැලුවද බැලු බැලුවද සමහර දේවල් දැක්කම අපිට හිතනවද නැද්ද කොහොමද මේ අසහාය නිර්මාණ කලේ කියන තරමට අපිපත් වෙනවද නැද්ද එහෙනම් දැන් තෝරගන්න මෙන්න මේ ශ්‍රේෂ්ඨ දහම් වියේ පහස ලැබපු ආර්ය සිංහලයෝ නිවාස පාවිච්චි කළා නම් පාවිච්චි කළේ ආහාර පාවිච්චි කළා නම් පාවිච්චි කළේ. වාසස්ථාන පාවිච්චි කළා නම් පාවිච්චි කළේ. වෙන මොකටවත් නෙවෙයි. මෙන්න මේ දහම අවබෝධ කරගෙන මේ ලෙඩේ සනීප කරගෙන සසර දුක කෙලවල කරගැනීමේ බලාපොරොත්තුවෙන් බඩගින්න කලන්තය පිපාසය දුරු කර ගැනීම පිණිස යහකට උෂ්ණෙන් පින්නෙන් සීතලෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම පිණිසයි වාසස්ථානයක් පාවිච්චි කළේ වෙන මොකටවත් ඒ දැනගී කියන්නේ ධර්මය. එතනින් එහාට තියෙන මුලාවක් කියන අවබෝධය පැහැදිලිවම මෙයාට තිබිලා තියෙනවා. ඒක තෝරගන්න මම කියන්නම් හොඳ උපමා කීපයක්. අපි හිතන් ඉන්නවා අතීතේ හිටපු හෙළය බොහොම ලුගත් කරත්ත දක්ක දක්වා පැල් රැක රැකා පතල් කප කපා හිටපු මූගත් පිරිසක් බවට අපේ ඉන්න අද උගත් මූඩ මෝඩයෝ හංවඩු ගන්නවද නැත්නම් ආර්ය හෙලේ සිංහලයන් අපිම අපිට විග්‍රහ කරගන්න. හැබැයි හොඳට මොහොතකට හිතන්න පතල් කපන මිනිසයාට තිබුණු ප්‍රඥාව අද මේ ලෝකයේ ඉංජිනේරුවරයෙකුට වෛද්‍යවරයෙකුට අද නෑ මහාචාර්ය පට්ටම ගන්න කාටවත් නෑ. මම ඒක උපමාවක් ඇසුරින් කියලා දෙන්නම්. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. අහලා තියෙනවනේ. කන්නේ කරවලයි රට හාලේ බතිත. බොන්නේ බොරදියයි පූර්වේ කලපවට යන්නේ කවදාද මාපියෝ දකිත. අපි ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? අපි හිතුවේ කළු ගලක් යට වෙලා කරවලයි බතුයි කකා බොරදිය ටිකක් දිදී දුක් විඳින මිනිස්සෙක් අම්මා තාත්තා බලන්ට යන්නේ කවදද කියලා හිත හිතා ඉන්නවා කියලා නේ හිතන්නේ. හැබැයි අපිට නුවණ නෑ ওই කවියාද තෝරගන්න. ඒ තරම් මහා ගැඹුරු ශ්‍රේෂ්ඨ අර්ථයක් තියෙන කවිපදයක්. ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් දුම්බර කියලා කියන්නේ ඇත්තටම තෝරගන්න ඕන වලාවෙන් බර විච්ච ස්වභාවයට දුම්බර විච්ච ස්වභාවය. එනම් මේ දුම්බර කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපි හිතලා බැලුවොත් එimhe අඳුරු වලාවකින් දැහැගත්තට පස්සේ අඳුරු වලාකුලකින් සූර්යයා වහගත්තොත් මොකක් වෙනවද? ආලෝකයේ වැටෙන කරවල වෙනවා. කරවල වෙනවා. එතකොට මෙතන මේ කළු ගල කියලා උපමා කරලා තියෙන්නේ දැඩිසේ බන්ධනේ විච්ච රාග, ద్వේස, මෝහ බැම්ම. දැන් අපි මොකක්ද කරලා තියෙන්නේ? දැඩිසේ මේ රාග, ద్వේස, මෝහ කියන ගල් ගෙඩියට හද කරලම යට වෙලා අවිද්‍යා අඳුරු වලාපටින් වෙහිලාද නැති වෙහිලාද එහෙනම් දැන් තෝරා ගන්න ඕන අර රාග, ద్వේස, මෝහ කියන කළු ගල් තද ගති ස්වභාවයට යට වෙලා අඳුරු වලාවෙන් මෝහ අන්ධකාරයෙන් මොකද වෙන්නේ? බැහිලා ගිහිල්ලා. ඉන්නේ දුම්බරයි මහා කළු ගලක් යට. ඒ මුලාව ඇතුළට වෙලා අඳුර ඇතුළට වෙලා ඉඳගෙන දැන් මොකද කරන්නේ? කන්නේ කරවලයි රටහාලේවකට. එහෙනම් මේ රටහාල කිව්වේ මොකක්වත් නෙවෙයි. ආර්ය ධර්මයේ යටපත් කරගෙන ආර්ය සිංහල කියන තැන යටපත් කරගෙන එතනින් පරිබාහිර වෙච්ච මොකක්ද අර මෙන්න මේ මුලා ස්වභාවයටපත් වෙලා පංචකාමේ නැමැති පිළිගොඩ අනානා අනානා මොකද්ද කරන්නේ ඒකම භුක්ති විඳිමි බොන්නේ බොරදියයි පූර්ණේ කළ පවට පෙර පින පුණ්‍ය කුසල වාසනාවක් නැති නිසා පිරිසිදු දහම් දිය පාණය කරගන්න බැරිව දැන් මොකද්ද මේ බොන්නේ? බොන්නේ අර බොර විච්ච අඳුරු විච්ච මෙන්න මේ පංචකාමෙන් මුසපත් විච්ච ටිකම පානය කර කර පස්කම් පාණයටම නතු වෙලා ඉන්න මිනිස්සුව දිහා දකිනකොට ඔන්න කෙනෙක් කියනවා මේ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් මේ කවිය කියන්නේ. මේ මිනිස්සු කවදද යන්නේ? මාපියෝ දකින්න. මාපියෝ කියලා කිව්වේ බුද්ධ ශාසනයේ මවයි පියයි කියන්නේ නාම රූප. ඒකේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න යන්නේ කවදද මේ මිනිස්සු මේ දුකෙන් ඈතර වෙලා. දැන් හිතන්න. ඔය තරම් නුවණ අද ඉන්න කෙනෙකුට තියෙයි. ඕක පටිච්ච සමුප්පාදයක් ඔය කියන්නේ කියලා තෝරගන්න තරම් නුවණක් තියෙනවා. ඒ තරම් නුවණක්. මේ නුවණ කොහොමද අන්ධ උනේ නැති උනේ යට උනේ කියලා හොයලා බලන්න. ඒක වටින්නේ නැද්ද? ඒක නැති වෙච්ච හැටි හොයලා බලන්න. ඒක යන්නේ කොහොමද අපි ගොඩනගාගන්නේ? නැවත කොහොමද ආර්ය සිංහල ජාතිය රැකගන්නේ කියන ද චුට්ටක් කල්පනා කරලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. දැන් ඔන්න ඔය දහම්දියෙන් පොසිට විච ආර්යයන්ට පංචකාම අවශ්‍යතාවයන්ගේ වමනාව බොහොම සීමිතයි. ඒරේ මං කිව්වා එදා වේලට තමන්ගේ කුසගින්න නිවන් ආහාරයක් අරගෙන දහම් දියෙන් පෝෂණය වෙන්නේ කොහොමද මේ සසර දුක කෙලවර කරගන්නේ කොහොමද අර රෝගී සුවපත් කරගන්නේ කොහොමද කියන එකයි නිතරම හොයන්න අන්නේ ඒ නිසා මෙයාලගේ නිරන්තරයෙන්ම වැඩුණේ අර ආර්ය මෛත්‍රී කියන ගුණය. ඒ ගුණයෙන් විහිදලා පැතිරිලා ගිය සුද්ධ වූ ගුණය පොළොව රසයට එකතු වෙලා. මේ පොළොව රසයෙන් දුන්න මොකද්ද? බොහොම නිල්වන් සස්ක්‍රීය අස්වැන්නක් කෙතක් උරුම කළා දුන්නා. සිංහලයට. අනේ ඊට පස්සේ මොකද්ද කළේ? නැවත අමුතුවෙන් ඒ අයට බෙහෙස වෙලා මහන්සි වෙලා මහා වෙහසක් දරන්න ඕනේ ආහාර සපය ගන්න. ඵල බර වෙලා සස්ක්‍රීය කාලයක් ගුණයට අනුව මේක සකස් වෙනවා. මිනිසුන්ගේ තියෙන පුණ්‍ය කුසල වාසනාවට අර ගුණයට දහම්බර ස්වභාවයට ඒ නිසා කෙලයකට ගියාම ගහක ගෙඩියක් කොලයක් කඩාගෙන ඇවිල්ලා ආහාරයට ගත්තා. එයාට ගබඩා කරන්න ඕනේ. ගබඩා කරන රෙස් කරන්න ඕනේ ඇයි? කවුරු වෙනුවෙන් සකස් කළාද? මොකක් වෙනුවෙන් රකින්නද? මොන කැහි කැහිලක් එයාට එයා බොහොම නිවිලා දැන් එයාගේ දරුවෝ ඉපදුනාට පස්සේ අධ්‍යාපනය ලබන්නේ යවුනේ කොහෙටද? ගමේ පන්සලේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ එදා කියලා දුන්නේ මොකක්ද? ඇත්තටම කියලා දුන්නේ කහන හැටිද කහගන්න විදිහ නිදහසෙන්. මෙන්න මේක රෝගයක් කියලා කියලා දීලා මේකේ නිදහස් වෙන පටිපාටි ක්‍රියාපිළිවෙත උගන්වනවා. අද වගේ ගිනි කන්න පංචකාමයේ කන්න උගන්වන මොලේ විකෘතියක් කරන අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ නැහැ. එදා පෙකුර්ති නුවණ පහල කළා දෙන්නේ. ලෝක යථාර්ථයේ පෙන්වලා දෙන්නේ. දහම්දියෙන් පරිපූර්ණ කරන අධ්‍යාපනයක්. ඒ නිසා පුංචි කාලේ ඉඳලම දරුවෝ ලියුණා. අමුත්‍රේ නම්මල තාත්තලට දරුවගෙන වෙහෙසෙන්න මහන්සියට අල්ලගන්න දෙයක්වත් නැහැ. මේ දහම් බියෙන් පෝෂණය වෙච්ච සමාජය තුල ආහාර බිය නැහැ. රෝග බිය නැහැ. හොරහතුරු බිය නැහැ. ඉස්ත්‍රි දූෂණ මංකොල්ල කෑම එන කොටගෙන ඉන්නේ දහමින් පෝෂණය. පංචකාම ගින්නේ එන කොටගෙන ලං කරගන්න ඕනේ කියලා වටිනවා සාරයි කියලා තිබුණ එකක්වත් එයාට නැහැ. දැන් මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ පූජා කළා උපසස. ඒ බුද්ධ ශාසනයට පූජා කරන ප්‍රත්‍යක්ෂා නුවණින් යුක්ත ආහාර හරගෙන ඉන්න මොකක් හරි තැනක් අටවගෙන පැය 24ම තමන්ගේ ජීවිතේ කැපකලේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයට ජීවිතේ කැප කරලා ධර්මයේ තුලින් ගොඩනගාගත් ආධ්‍යාත්මික ශක්තියත් එක්ක මහ විශාල පිරිසක් මහා සංඝ පරපුරට ඇතුළු වන ලක්ෂ කෝටි ගණනක් දැන් අන්නේ ආධ්‍යාත්මික ශක්තිය තුලින් ගොඩනැගිච්ච මහා ශක්ති ප්‍රභවයක් ඇති කරගෙනයි එදා අර මහා ගල් කණු හදලා නිර්මාණය කරපු අර මහා විහෙර විහාරස්ථාන වල ජීවිතේ බුද්ධ ශාසනයට කැපකලේ නැත්තා. එවැනි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගුණේ නැත්තා එවැනි දේවල් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ තමයි ජීවිතේම බුද්ධ ශාසනයට කැප කරපු එකේ ප්‍රතිඵලය. එදා රටේ රජවරු හිටියා නම් ඒ රාජ්‍ය නායකයෝ මේ දහමින් පෝෂිත වුණා. රාජ්‍ය නායකයන්ට ගැති වෙලා හිටියේ නැහැ ජනතාව. සත්‍යධර්මයේ මූලික කරගෙන දහමටයි නතු. එහෙනම් රාජ්‍ය නායකයෝ ධර්මයට නැඹුරු වුණා ඒ හේතුව නිසා. ඒ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් ඒකාන්ත වශයෙන්ම මහා සංඝයාගේ උපදෙස් නිරන්තරයෙන් බලාපොරොත්තු දැන් රටේ නායකයාගේ තිබුණා නම් තිබුණ බලාපොරොත්තු මතු පරපුරට මෙන්න මේ නිවිච්ච ශ්‍රේෂ්ඨ ගිනි පත්තු වෙන්නේ නැති ගිනි නිවන මෙන්න මේ ධර්ම මතු පරපුරට සුරක්ෂිත කිරීම. අන්නේ සුරක්ෂිත වෙන්නේ මහා සංඝ පරපුර ලැබුණොත් කියන තැනින්. මොකද්ද රජවරු මහා සංඝයාට දම්පින් කරන්නේ අප වෙලා කැප වෙලා අක්කර ගණන් වගා කරලා මහදන් සකස් කරගෙන මහා හරසලෙන් පුද පූජා පවත්වමින් අරගෙන ඇවිල්ලා දම් පූජා කළා මහා සංඝයා තැනින් තැන දානශාලා හැදුවා ඉදි කළා වේර විහාරස්ථාන ඉදි කළා භික්ෂුන්ට පෑන් පහස වෙන පෑන් පොකුණු ආදී විශාල පිරිසක් මතු පරපුරට මේ බුද්ධ ශාසන නිවිච්ච දහම උරුමකම් කියලා දෙන්න අවශ්‍ය කරන වට පිටාවස්ථා ඔන්න විවිච්ච ප්‍රතිපත්තියක තිබුණු රාජ්‍ය පාලනය. දැන් එතන ඇත්තටම මේ අද තියෙන ගින්න තිබුණාද බොහොම සෑහලුවත් මේ දහම් අවබෝධයෙන් ගත්ත මහා නිවිච්ච සැනච සැනසිච්ච ලකුණ එදා හිරුදිව පැවතුණා. හැබැයි මොකක්ද වෙන්නේ? මාර පාක්ෂික බලවේග ඔස්සේ ආවේශ වෙලා ආරූඪ වෙලා මේකට පැමිණියා මොනවාද? ගිනි කන ප්‍රතිපත්ති වලින් පරිපූර්ණ වෙච්ච මුලා අඳුරේ විදේශ ජාතිකයෝ මොකක් වුණාද? මේකට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඇවිල්ලා බැලුවා මේ ශාස්ත්‍රීය භූමිය දැක්කට පස්සේ අපේ පංචකාම අවශ්‍යතාවයන් ඉටු කරගන්න මහා උපරිම මට්ටමක තියෙන භූමියක්. මේ මිනිස්සු හරි නූගත් මෝඩයෝ කියලා හිතුවා. ඇයි? උඩුකයක් නිලවත් කරගෙන සරම් කෙටියක් ඇඳගෙන මේ ගල් මුල් එක්ක හැපි හැපි. චීවර දරාගත් කසාවත් දරාගත් පිරිසකට වැඳ වැඳ ඉන්න මුන්නම් ගොන් කියලා හිතුවා. ඇයි? ඒ තරම් තේරෙන්නේ නැහැ නුවණ නැහැ. ඇයි? අර ගින්නෙන් මුසපත් වෙලා කැහිලා අන්තර වෙලා එයයි. දහම් දියක් නැහැ. එහෙනම් ඒ අය උගත්ද නුගත්ද? බොහොම නුගත් පහත් මානසික මට්ටමේ හිටු කරා. එයා හිතුවා මේ අය හරි ලේසියෙන් පුළුවන් නේ අපිට මොනවා හරි රත්තරන් දිවි මුතුමැණි ටිකක් දීලා නම්ම ගන්න කියලා. හැබැයි රත්තරන් දිවි මුතුමැණි සත පහකට මෙයාට වටින්නේ. මහා සංඝයා එන අතරතුර බිමට ඇතුළු මේ රත්තරන් එයි. රත්තරන් වල වටිනකමක් නැති බව එයා තෝරගත්තා. දිවි මුතුමැණි කියන්නේ නිකම්ම මනෝමූලිකව පනවගත්ත වටිනකමක් මුලාවක් කියලා දැකලා මහා සංඝයාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ කියලා දැක නිසායි පාපිස්නා වලට අල්ලලා ඒවා පූජා කරනවා. දැන් එන තොලකට. අන්න ආර්ය සිංහලයා දෙකට නෙමුන්නේ නැහැ කියනොතන අර විදේශ ජාතිකයන්ගේ කිසිම ප්‍රතිපත්තියකට කිසිම බහකට නම්වන්න බෑයි. එයාලට ගිනි කන කහන ප්‍රතිපත්ති වල අවශ්‍යතාවය නෑ තුවාල නිසා. හැබැයි ඔය අතර හිටියා ගම් මුලා දැනිලා. ඇලිලා මුලාවටපත් වෙලා දෙවි දෙවි හිටපු න්‍යායෙ හිටපයිද මොකද? ගම් මුලා දැනිලා. මුලා විච්ච න්‍යායෙන් දෙවි දෙවි පිචි පිචි. මොකද්ද කුල මාණයෙන් බල මාණයෙන් කාණාන්තර මාණයෙන් හිටපු පිරිස. මෙන්න මේ පිරිස අල්ලගත්තා. අල්ලගෙන මේ අය මොකද්ද කියන්නේ අර මුලා ප්‍රතිපත්තියට නම්ම ගත්ත මේ අයට කැහිල්ල දුන්නා. ධර්ම අවබෝධය බොහොම අඩුයි. නම්ම ගැන මොකක්ද කියලා අර ප්‍රතිපatti මේ අයගේ අතුලට ක්‍රමක්‍රමයෙන් කාවද්දලා මේකේ මුල මහා සංඝයා හොබවන බව දැකලා මහා සංඝ පරපුර විනාශ කරන්නට අවශ්‍ය කරන කුමන්ත්‍ර උපක්‍රම හදන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකක්ද කියලා විදේශීය බටපිරිස් ගෙන්නලා සංවිධානය කර මහා සංගරුවනේ ඝාතනය කරන්න අවශ්‍ය කරන සැලසුම් හදන බෙහෙර විහාරස්ථාන විනාශ කරමින් මහා සගපුර පරපුර විනාශ කරන ප්‍රතිපත්ති දිගින් දිගට දිගින් දිගට ක්‍රියාත්මක කරනවා මේ අතර අපේ අර ආර්ය සිංහලය මහා බෙහෙසක් ගත්තා කොයි විදියට හරි බුද්ධ ශාසනය නගා සිටව ඒක මේ කෙනෙක්ව ඝාතනය කරන්න මරණ අදහස ඉඳගත් දෙයක් නෙවෙයි. බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ කියන තැන. හැබැයි අර මුල් පුරුක හොබවන මුල මූල බීජේ මහා සංගපරපුර එන්නේ කහීන වෙන්න පටන් ගත්තා මෙන්න මේ මුලාවත්. අර නව પરම්පරාවට දහම් දියෙන් පෝෂණය කරන්නට තිබුණු නුවණ මොකක් වුණාද? ඒ අධ්‍යාපන ක්‍රමයේ ඉන්නේ හැලෙන්න පටන් ගත්තා. දැන් උඩරට භූමියේ තිබුණු ශාස්ත්‍රීය පරිසරය සහ මුලින්ම විනාශ කළා. තෙත් කලාපවල තිබුණු ශාස්ත්‍රීය භූමිය සහ මුලින්ම කපලා විනාශ කරලා පංචකාම ගිනිගන්න ප්‍රතිපත්ති ස්ථාපිත කරන්න තේ කියන වහ බිහි කළා මේකට. තේ කියන්නේ වහ අපි හිතන්නේ තේ හරි ඉහළ එකක් කියලා අපි ඔබ මොට්ට ලේලා බාරගත්තා. අපි හිතනවා අපිට තියෙන ලොකුම භෝගිතේ වටිනම හැබැයි පහත් මේක කියලා මම කියනවා. එයි අපිට ගිනිපත්තු කියලා ඔය ආර්ථිකය. දැන් මොකද? ගිනි කන ප්‍රතිපත් ස්ථාපිත කරන්නේ පහත රට වියලි කලාපේ ඔක්කොම කපලා තිබුණු ශාස්ත්‍රීය භූමියේ මොකක් කළා? අතරමැදි කලාපේ හැදුවා රබර්. මේ සම්පූර්ණ කලේ මොකද්ද? මෙහි තිබුණු සුද්ධ ගුණයෙන් යුක්ත සාග පද්ධතිය ඔක්කොම විනාශ කරනවා. විනාශ කළාර ගිනි කන ප්‍රතිපatti ආර්ථික ආර්ථිකය කියලා. කැහිල්ලේ වමනාවට දියුණු දියුණු කරගන්න ඒවා හදන්න ඕනේ කියලා මොකද්ද සම්පූර්ණයෙන්ම මේකේ තිබුණු සුද්ධ ගුණේ කෑව විනාශ කළා. ඒ විනාශ කළා මොකද්ද කියලා මෙන්න මේ ප්‍රතිපatti මේක ස්ථාපිත කරන්න පටන් ගත්තා. අන්න ආර්ය සිංහලයෝ හැඳින්වුවා මේකේ ආක්‍රමණ කරන්න ආපු මිනිසුන්ට පරංගි කියලා. පරංගි කිව්වේ ඇයි? පර කිව්වේ අපිව පහර දැදලා දාන රාජදේශ මොහ අන්තික මේකට ගිල්ලවන්න ආපයට කිව්ව මොකු කියලා. පරංගි ජාති. ඊට පස්සේ තෝරගන්නකො මේ වතු වැඩ කිරීමේ අවශ්‍යතාවයක් හෙලයට නෑයි. ගිනි කන පිටිපත්ති නෑ. බොහොම සැහැල්ලුවෙන් නිවිලා හිටපු ජාතියා මතු පරපුරට මේ දහම්දිය දෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර හැබැයි රාජ්‍යංශී හිටපු ඔලමුට්ටල ගොන්නු ටික බලතන්නාවෙන් හිටපු ටික අල්ලගත්තද නැද්ද? අල්ලගත්තා. අල්ලගෙන නෙවෙයි මේ විපත කළේ. දැන් වතු වැඩට හෙළයෝ එන්නේ නැතිකොට ගෙන්නවා මොකද? ඒ ගෙන්නපුවාට කිව්වා දෙමළ කියලා. මේ දෙමළ කිව්වේ තරකට. නෑ මොකද්ද කිව්වේ? හැඩි දෙමළ කියලා නේ කිව්වේ. හැඩි කිව්වේ ඇයි? තද ගති වලින් බැඳිලා මෝහයෙන් මුලා වෙලා රාගමල දේශමල දෙකම තිබ්බ නිසා කව මොකද්ද? දෙමළ කියලා. දැන් ඊට පස්සේ මේ වෙලෙහෙල දාම් කටයුතු කරන්න ආව જાතියක් ඒ જાතියට කිව්වා මොකද්ද? මරක්කල කිව්වා. මරක්කල කිව්වේ ඇයි? මර එක්කල මරක්කල. එහෙනම් මේ රාග දේශ මොහ මර ධර්ම එක්කල නිසා මෙන්න මේ ශ්‍රේෂ්ඨ මූල්‍ය කිව්වා මොකක් කියලා? මරක්. ඒ අයගේ මුතුව මොකක් කියලාද? සත්කිලි. මේ සද්ධාම කිලි කරන ප්‍රතිපත්ති ස්ථාපිත කරපු නිසා කො මොකක් කියලා? සත්කිලි. අපි දැනගෙන ඉන්නේ. අපි නිකම්ම වෛරයන්නේ දෝපකාසක. හැබැයි වෛරයන්නේ මේක කිව්වේ අර්ථ ධර්මයක් දැනගෙනමයි මේවා කතා කරන්නේ. එහෙනම් දැන් හිතන්න. එන්න එන්න මේක ඇතුළේ ස්ථාපිත කළා මොන ප්‍රතිපatti දෙහිම නම් පරංගි ප්‍රතිපatti මරක්කල ප්‍රතිපatti සත්‍ය ප්‍රතිපatti දැන් රටහාල් කියලාද නේ එහෙනම් රටහාලේ බත කියන එක දැන් තේරුණා එහෙනම් දැන් තෝරගන්න ඔන්න දැන් ওই ප්‍රතිපatti ටික කැවුනට පස්සේ එන්න එන්න නව පරපුරට මෙන්න මේ ප්‍රතිපත්තීද නැද්ද දැනෙන්න පටන් ගත්තා අධ්‍යාපන ක්‍රමය කියලා දුන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති ගොඩනගන්න ඕන මානසික මට්ටම් නේද කහන්න ඕන පරිසරයේ විහිදලා මේ භූමියේ තිබුණු සුද්ධ ගුණයෙන් යුක්ත බීජ පද්ධතිය හොරකම් කරගෙන ගිහිල්ලා ඒක ඥාන විකෘති කළා ගෙනල්ලා මේක හැදුවයි වැඩි වැඩියෙන් අස්වැන්න ගන්න ඒ කහන්න ගබඩා කරගන්න දියුණු වෙන්න ඕනේ කියනවා. කහන පැත්ත දියුණු කරගන්න. දැන් ඒවට ගහනවද නැද්ද මොකු ගහන්නේ? තිරිසන් විවිධයි. තිරිසන් මානසික මට්ටමකින් මේව හැදුනේ. දැන් මේවට තිරිසන් මේවිලා විවිධ. ඒ විතරක් නෙවෙයි ඉතලා බලන්න. දැන් තියෙන මාපියාව කොයිතරම්ද කිව්වොත් මේ බීජ නිෂ්පාදනය කරන විදේශීය සමාගම් මේකට ගහනවා කුමි සත්තු ආකර්ෂණය වෙන හෝමවල. ගහල් වල අනිත් පැත්තේ මොකද්ද කරන්නේ? කුමිනාශක නිෂ්පාදනය කරන අංශී කියන එක දුරු කරන්නේ ඒක කරන්නේ. දැන් ජීවිත අමුව අපි විනාශ කරන අවිහිංසාවද තියෙන්නේ මොකද්ද තියෙන්නේ? හිංසාකාරී මුලාසහගත ගිනි ප්‍රතිපත්ති වලට ඇවිල්ලාද නැහැ? ඇවි. අර මුලාව කෙහින්න කොයිතරම්ද කියන්නේ? ඒ තරමටම ඇවිල්ලා ඊළ පස්සේ මොකද්ද කරන්නේ මේ වහන් කන්න දීලා ඉවර වෙනවා. දැන් වහද නැද්ද කන්න දෙන්නේ? වහ වහ කන්න දීලා ඉවර වෙන්නේ ඇයි මේ වහ කන්න දෙන්නේ? අනිත් පැත්තෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය කියන්නේ මහා මාපියාවක් මේ ඖෂධ සමාගම් කියන්නේ. මහා රැල්ලකට මහා ඖෂධ මාපියාවක් මේක තේරෙන්නේ නැහැ නේද නේ අපි. එහෙනම් මේ ඖෂධ කියලා ගෙනත් දෙන්නේ තුහක් දෙන්නේ අපි ඖෂධ ඖෂධ කියලා ගන්න ඔක්කොම වහ. හොඳට තෝරගන්න. ඔන්න ඔය වහ ටික දීලා අපි මොකද කරන්නේ? වහ වමාරන්න තිබෑ නේද? වහ ගන්න දීලා වහ වමාරන්න ක්‍රමයක් ඉපෑ. එහෙනම් වහ වමාරන්නද නැද්ද ඖෂධ? වහ වමාරන්න බැරි ටිකට මොකද කරන්නේ? වමාරන්න බැරි ටික කපන්න ඉපෑනේ. වමාරන්න බැරි ටික කපලා කොට නයි කියලා ඊට පස්සේ කිව්වා මොකද දැන් සර් යදි කරනාන්සේ හරි දියුණු කපන කොට නාන්සේ හරි දියුණු කරලා දැන් මේ එන්නේ එන්නේ දියුණු වෙලාද පහත් වෙලාද කියලා බලන්න උසස් ගුණය වහ කන්න දීලා වහ වමාරණ එකද වහ කන්න දීලා ඒ වමාරන්ට බැරිව කපලා කොටලා අයින් කරන එකද වහ කන්න නොදී එහෙනම් උසස් මානසික මට්ටමක්, දියුණු මානසික මට්ටමක් තියෙන්නේ අද හිටපු උගත් මෝඩයන්ටද? එදා හිටපු අර ආර්ය ධර්මයෙන් පරිපූර්ණ වෙච්ච ඒ ජනතාවට. එහෙනම් එදා හිටපයි නූගත් කියලා කිව්වේ. අද හිටපයි නූගත් එකේ අන්තිම අඩියද නැති අන්තිම පහත් පහළ බාලාංශී එර මේ දියුණුව කියලා කියන්නේ එන්නේ මොකක්ද? පිළිහීමේ අඩි විකෘතියේ කෙරවලටද නැද්ද මේ යන්න හදන්නේ? එහෙනම් මේ විකෘතිය තුල විකෘති ප්‍රතිපත්ති වලින් ඇතුළ මුලා කරගත්ත අපි ලේබල් බෞද්ධය විතරයි. උපන් බෞද්ධය විතරයි. ඇතුළ මරක් කරන්නේ නැහැ. අර ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. ඇතුළ සත් කිවි. ඇයි? සත් බස විනාශ කරන්නේ. රාග දේශ මොහ වෙන්නේ ඒක කිලි ගන්නොත් මේ ගිනි කන ප්‍රතිපත්ති පසුපස පිස්සු බල්ල වගේ වැටිලා දුවන පහත් මානසික මට්ටමකට අපි වැටුණා වැඩි එහෙනම් කල්පනා කරලා බලන්න ආර්ය සිංහල ජාතිය සුරක්ෂිත කරන්නට නම් ගහ මරාගෙන එන කොටාගෙන පුළුවන් වෙයිද මේ දහම් දියෙන් ඇතුළ පෝෂිත කරගන්න වෙයි මේ ධර්මයේ යථාර්ථය අවබෝධ කරගෙන ඇතුලේ නිවා ගන්නට වෙයි. අන්න එදාට මේ මරක්කල ආණ්ඩුකම ව්‍යවස්ථාවට අපි දීපු ඡන්දය මොකක් වෙයිද? අපි ඇත්තටම එයි මම මරක්කල ආණ්ඩුකම ව්‍යවස්ථාව කියලා කිව්වේ. මර ධර්ම එක්කරන සත්කිලි ආණ්ඩුකම ව්‍යවස්ථාව. සත් බසට සද්ධාමට දීලා තියෙන පහළ තැනක් නේද? ඔය ප්‍රතිපත්ති සද්ධාව පිළිකරමින් විනාශ කරමින් ගිනි කන ගිනි වපුරවන ප්‍රතිපත්ති හදන ආණ්ඩු ක්‍රමයක්ද නැද්ද කියන්නේ ආණ්ඩු ක්‍රමයක් දැන් රටහල් කැවිලාද නැක් කැවිලා එහෙනම් දැන් කල්පනා කරලා දැන් මේක තරහට කියන එකක් නෙමෙයි මේ අදාළතිය කතා ආණ්ඩුවට බයිනවත් නෙමෙයි කොහෙටද බයි මේ ප්‍රතිපත්තියට මේ ප්‍රතිපත්තිය මුලා එකක් කියලා ඉපින්නා ඒක මරක් කළ සත්කිලි එකක් කියලා ඉන්නේ. ඒකට අපි කැමතිද නැද්ද? අපි ඒකට කැමති වෙලා තියෙන්නේ අපේ ඇතුළත් මරක් කළ නිසා. අපේ කැමැත්ත තියෙන්නේ මේ ගිනි කන වැඩපිළිවෙලට නිසා සත්කිලි වැඩපිළිවෙලට නිසා අපි ගහනවද නැද්ද ගිහිල්ලා හරි උජාරුවන කතිරේ ගහන එනම් කවදා නමුත් මේ කතිරේ ගහන එක නවත්තන්නම වෙනවා ඇයි මේ සත්‍ය නිපෙතිපති අයින් කරලා ආර්ය ශාසනය යලි ස්ථාපිත කරන්න නම් ආර්ය සිංහල ජාතිය යලි සුරක්ෂිත කරන්න නම් මම කියන්නේ කොහෙටවත් ප්‍රතිග්‍රහ කරන්න එයි ඒ ප්‍රතිපත්තිය කොහොම ආවත් මරක් කලේක මරක් නෙමෙයි. සත්කිලේක සත්කිලිම තමයි. මෙන්න මේ සත්‍ධර්මයේ අරගෙන ඇතුළ පෝෂණය වෙනකොට ඇතුළ නිවනකොට ඇතුළ ආර්ය සිංහල වෙනකොට අපිට මේ ප්‍රතිපත්ති වල අවශ්‍යතාවය මොකක් කියලා නැති වෙලා. ඒලා මේ ප්‍රතිපත්තිය තිබුණු ඡන්දය කැමැත්ත මොකක් කියලා අඩු අනේ දාට කතිරේ ගහන්න. එනම් කතිරේ ගහන්න එක බලෙන් නවත්තන්න බෑ. ඒක නවතින්නේ කවදානම් වෙන දහමේ ව්‍යාප්තියත් එක්ක. ඒක වෙන එකක් වෙනවා කාටවත් නවත්තන්න බෑ. ඒක ඉදිරි පරපුර තුල වෙනවා මොකද දැන් බිහි වෙන නාම පරපුරේ මේ ප්‍රඥාවන්තව බිහි වෙනවා. මේ දහම අවබෝධ කරන්න සමත් මහා දාර්ශනික නුවණක් තියෙන මේක හොයන්න පඹය වගේ එක තැනකට වෙලා ඉන්නේ නැති සද්ධර්මයේ හොයාගෙන ඉන්න විශාල තරුණ පිරිසක් වර්තමානයේ දහමට යොමු වෙලා තියෙනවා. එනම් මේ සද්ධර්මයේ මූලික විචේ තරුණ පරපුරට මරක් කළ ප්‍රතිපත්තියෙන් වැඩක් නැහැ. ඒ අය මුල් දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේට එයා මූලික තැන දෙන්නේ මෙන්න මේ නිවන ප්‍රතිපත්තියට. එදාට ඉබේම මොකද්ද වෙන්නේ? මෙන්න මේ මහා මුලාව අයින් වෙලා. දැන් හිතන්නකෝ අපි මේ තෙරපි තෙරපි තෙරපි තෙරපි කහ කහ කහ කහ උදේ ඉඳලා රැ වෙනකම් හුස්ම ගන්නවත් විදිහක් නැතු විඳින්නේ අමර දුකක්ද නේද? මහා දුකක් විඳින්නේ මොකක් නිසාද? දැන් අපි ඉන්නේ අර දුම්බර වලාවට අමු වෙලා රාගදේශ මොහ කළු ගලට යට වෙලාද නැද්ද? රටහාල කැවිලා ඒකට පංචකාම පිළි ටික අන අන දැන් තේරෙනවනේ. අර බොරවිච්ච දිය අරගෙන මොකද්ද කරන්නේ? පානේ කර කර එහෙනම් අපි කවදාද නැවත අපේ බුද්ධ ශාසනයේ අම්මයි තාත්තයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි අඳුනගෙන මේකෙන් මිදෙන්නේ කියලා හොයලා බලන්න කාලෙද නැත්නම් කාලය. එහෙනම් දැන් අපි අහලා තියෙනවා නේද? ඉර පායා ඉර මුදුනට එන්න එපා සඳ පායා සඳ මුදුනට එන්න එපා පෑ විදියට බොරදී වෙන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. මොකද්ද කියන්නේ? එතකොට ඉර කියලා කියන්නේ රාගයයි, ද්වේෂයයි, ගිනි අරගෙන පත් වෙනකොට ඒක උඩට එන්න එපා. මෝහය කියලා කියන්නේ බොහොම සීතලට ආස්වාදයි කියලා පෙන්වන මෙන්න මේ පංචකාමයේ උඩට නගින්න එපා. එහෙම නැංගු මොකක් වෙනවද? මේ පෑදිච්ච දහම් දියට බොරවිච්ච රාග දේශ මෝහ පංචකාම ජලයේ යලි එකතු කරගන්න එපා. තථාගත බුදුරජාණන් වහන්සේ නැති අපිට මේ සද්ධර්මයේ අවශ්‍යතාවය නැති කරලා දාලා කාම පිපාසය කාම ගින්න කාම බඩගින්න යලි ඇති කරගන්නට එපා. එයි තථාගත බුදුරජාණන් වහන්සේ නැති අපිට මේ ධර්මයේ විනාශ කළ යටපත් කරගෙන නැවත නැවතත් පංච කාමයට නම් ගින්න ඇති කරගෙන යන්නට එපා කියන කාර්ය දක්වනවා. ඊළඟට තෝරගන්න. එහෙනම් එදා හිටපු ගෙලේ නුවණක් කරදෙන මේ තරම් ගැඹුරු අර්ථයක් තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න. තමන්ගේ එදිනදා කටයුතු කරලා තියෙන බොහොම සැහැල්ලුවෙන්. පංචකාමයේ අහිමි වෙවි යනකොට ඒකෙන් ගැලවි ගැලවි යනකොට මුලින්ම පාළුවක් දැනෙනවා. හැබැයි පාළුවෙන් දැනෙන කාන්සිය මගහරවන්න නැවත පංචකාමයේ හොයාගෙන ගිහිල්ලා ඒ අය තමන්ගේ ජීවිතේ පංචකාමයේ හොයන එක පැත්තට තියලා ඒ පංචකාම පාළුව කාන්සියට අරගෙන තියෙන්නේ මේ දහම් දහම් එනම් දහම යලි මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන තමන්ගේ කටයුතු කරගත්ත ස්වභාවය කරගෙන ගිය ස්වභාවයක් නේද? එහෙනම් දැන් කල්පනා කරලා බලන්න. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට හිතනවා නේද? දරුව නලවන කවි කියනකොට මේ දරුව නලවන එකක් දිහා ඇත්තටම කියන්නේ කියලා. හිතලා බලන්නකෝ. ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින් මියා ගලෙන් ගලට පනින් මියා බඹුට බයේ දුවන්නේ. අපි කියන්නේ බබු කියලා නේ. දැන් අපි හිතන්නේ දරුවෙක් නලවන්න කිව්වා කියලා. එහෙනම් මේ කියන්නේ ඔන්න බබෝ ඇතින් මියා. බබා කියලා කියන්නේ බොහොම පහත් ලාමක මානසික මට්ටමින් යුක්ත අපි තමයි ඇති අය අපි තමයි ඇත්තෝ කියලා මාන්නයට පත් වෙලා. ගල්ලාර මේ සිටි අපි ඇත්තෝ කියලා මාන්නෙන් වෙලාගෙන රාග දේශ මොහ කියන කළු ගල් අරඹයෙන් ඒකටම වෙලා අපි ඒකටම වෙලා ඉන්නකම් මොකද වෙන්නේ මේ භවයෙන් භවයට ගල් අරඹෙන් අරඹට භවයෙන් භවයට නැවත නැවත පැනපැන යන්න වෙනවා බඹු කිව්වේ මේ තථාගත ධර්මය මෙන්න මේක දැක්ක දවසට පණි මේක නවත්තලා දුවත් එහෙනම් දැන් තෝරගන්න මහා අර්ථයක් නැති නිසා මහා අර්ථයක් තියෙනවා. දැන් එතකොට මම තව දෙකක් තුනක් කියන්නම් මේ තෝරගන්න ඕන නිසා. දැන් හිතලා බලන්න ඊට පස්සේ අපි අහලා තියෙනවා මොකද්ද? තණ්ඩලේ දෙන්න දෙපලේ දක්වනවා. කටු කැලේ ගාල නොලියා වද දෙනවා. හපුතලේ කන්ද දැකලාමගේ බඩ ගන්නවා. පව් කළ ගොනු ඇදපන්තව කල්යන. එහෙනම් මේකේ මොකක්ද? කණ්ඩලයේ දෙන්න දෙපළේ දක්වනවා කිව්වේ. අපි තවමත් අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා බාන කළගෙන තාම මොකද කරන්නේ? දක්ක දක්ක යනවා. මේ දක්ක දක්ක යනකම් උදේ ඉඳලා රැ වෙනකම් අනේක විද දුක් කම් කටළු වලට ලක් වෙවි. කටුක අත්යකින් වලට පත් වෙවි. වද විඳ විඳ කටු ගාලක පැටලුනා වගේද නැති දැන් දුක. අර දුක් විඳ. කටු කැලේ ගාල නුලියා වද දෙනවා. ගාල් වෙලාද නැති ඉන්නේ මේ මුලාවට මේ ගාල්නේ පැටලිලා පඹ ගාලක පැටලුණා වගේ අනන්ත දුකක් විඳ විඳ යනවා ඊට පස්සේ කියනවා හපුතලේ කන්ද දෙකලා මගේ බඩදනවා එහෙනම් මේ ඉදිරියට විලිච්ච තියෙන මේ විදිහට ජීවත් විදිච්ච තියෙන දුක් කන්ද දිහා දැක්කට පස්සේ ඇතුළු වෙලා යනවා. එයි දහමෙන් මේක දැක්කට පස්සේ මේ ලෝක සත්‍ය මේ පඹදාලක පැටලිලා කොයිතරම් දුක් කන්දක් තව විඳින්න තියෙනවද? එහෙනම් මේ පෞකම නිසා මෙතන ගුණා කිව්වේ ඇත්තටම ගොනෙකුට නෙවෙයි. ගෝතම නායක කියන්නේ. පෞකල නිසා මෙන්න මේ ධර්මය දකින්න බැරි නිසා තව අදින්න වෙනවා සසර ගම. ඒ පවෙන් වෙහිලා තව එනම් දුක් විඳ විඳ අදින්ට වෙනවා මේක දකින්න නම් තව කල්යයි. එන්න ඒ වගේම කවියක් තියෙන තව එකක්. කලුගල් කඩාලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි ගොනුගුර ගෙවෙන්නේ ගොනා නොවේ හරකයි බර අදින්නේ කිරිගල් පොත්ත කන්දයි අපි නගින් එන කලුගල් කඩා ලයි පාරට දමන්නේ මේ මොකද්ද කියන්නේ අර රාග දේශ මොහ කලුගල් ටික කඩලා මේ පාරට දාගත්තා ඒ දැම්මට පස්සේ මේ ගෝතම නායකගේ දහම අපි පාවිච්චි කර කර පාවිච්චි කර කර අර රාග දේශ මොහ පාද පාදා එහෙම යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? අපි කුර වෙලා බැඳිලා හිටපු අපේ අර පංචකාම අන්ටික ගෙවි ගෙවි ගෙවි ගෙවි යන. එතකොට මොකද වෙන්නේ? ගොනා නෙමෙයි හරකයි බරදින්නේ. ගෝතම නායකගේ ධර්මයේ කවදාකවත් බරක් දෙනවද? බරක් දෙන්නේ නැහැ. මෙන්න මේ හරපද්ධතිය කාගෙන කාගෙන යන මානසික මට්ටමද නැද්ද බරන්නේ එහෙනම් මෙන්න මේ හරය දහම් දී හරය කනක බර අදින්න වෙනවද බර අදින්න එහෙනම් මේ පාර හදාගෙන යනවා කියලා කියන්නේ කිරිගල් කියන්නේ බොහොම පිරිසිදු සුද්ධ භවයේ සංකේතය. එහෙනම් මේ දහමෙන් පෝෂිත වෙමින් මේ ලඟින් අවසාන කල් සුද්ධ භවයේ සංකේතයට යන පාර පවිත්‍රත්වයේ කිරිගල්පොත්ත කන්දයි අපි දකින්නේ. මේක චුට්ටක් අමාරුයි තමයි අමාරු වුණත් මේක බොහොම පිරිසිදු පවිත්‍ර තැනකට දුක නැති කරගන්න තැනකට පාර හදාගෙන යන ගමන. ඒවා දැන් හිතන්න බොහෝම දහමෙන් පෝෂිත වෙච්ච දහම් නුවණ තියෙන ශ්‍රේෂ්ඨ ලයක් ඇති ආර්ය සිංහල පරපුරක් තිබිලාද නැහැ? තිබිලා. එහෙනම් අදට වැඩිය 100ට කෝටියක් නැගෙනවන තිබිලාද නැද්ද? ඇත්තටම තිබිලා. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න අපි අහලා තියෙනවා තව අම්බලමේ පිනා පිනා වලංකඳක් ගෙනාගෙන ඒක විදි ගුණා ගුණා ඒකට මට ගුණා මේ පංචකාම අන්තික බල කරගෙන තද කරගෙන ඒක පිනවා පිනවා අපිට ඒක මේ ගෝතම නායකගේ ධර්මයෙන් බිඳලා දැම්මට පස්සේ හරි සැහැල්ලුයි. දහමෙන් ගත්ත ප්‍රීතියෙන් අපි මොකද වෙන්නේ? සැනසෙන්න පටන් ගන්නවා. දැන් එන තොරතුරු වල අර්ථ නැද්ද? මහා අර්ථ තියෙනවා. එතකොට තව කල්පනා කරන්නකෝ. ඔන්න මලේ ඔය නාමල නිලාවරේ අත්ල බිඳෙයි පය බුල්ලෙන් තබා වරෙන් කැලණි ගඟේ ඔරු යනවා බලාවනේ සාදුකාර දී ඔරුවක නැගිලා. දැන් කල්පනා කරන්න ඔන්න මලේ ඔය නාමල නිකාව. ඒ කිව්වේ මොකක්ද මේ නාමල කියලා කිව්වේ නා කියන්නේ පවිත්‍රත්වයේ සංකේතය. එනම් මේ සුද්ධ වූ ධර්මය අපි නෙලා ගන්නට යන්න ඕන. හැබැයි මේකත් කලබල වෙලා කරන්න බෑ. පංචකාමයේ ගොදුරු වෙන්න පුළුවන්. බොහොම ප්‍රවේශමෙන් ප්‍රවේශමෙන් ගිහිල්ලා මෙන්න මේ නාමල අපි නෙලාගත්ත ඒක නෙලාගෙන අපි මොකද්ද කරන්නේ අපි මේ රාග දේශ මොහ වලින් වෙන්දලා කාමයන්ගෙන් වෙන්දලා බොහොම පරිස්සමෙන් ගිහිල්ලා මේ නාමල නෙලා ගන්න තැනට අපි ඒක නෙලාගෙන එනකොට අපි මොකද්ද කරන්නේ මේක නෙලා ගන්නට ලේසි නෑ කල්යාණ ගංගාවේ නැගිච්ච ඔරුවක මෙයන්ට ඕන එහෙනම් මේ කල්යාණ ධර්මයේ තියෙන ඔරුවකටම නැගිප්පු. ඒක නැග්ගේ නැත්තම් මොකද වෙන්නේ? සාදුකාර දීලා අපිට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හොඳට තෝරගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? කල්යාණ ගංගාවේ ඔරුවකට නැගලා හොඳට බලලා පරිස්සමෙන් ගිහිල්ලා අර මල නෙලාගෙන සාදු සාදු කියලා රාග ද්වේෂ මෝහ මල සුන් කරලා පිරිසිදු කරගන්නට පුළුවන් කමල දුන්නා. එන දැන් බොහොම ශ්‍රේෂ්ඨ වූ ගුණයක් ඇති. ශ්‍රේෂ්ඨ වූ දහම් අවබෝධයක් ඇති. මහා ශ්‍රේෂ්ඨ හෙළ පරපුරක උරුමකම් තිබිලා නැත්. තිබිලා නැහැ. එතකොට ඉදිරියේදී අපි අහලා තියෙනවා අතීතයේදී තිබුණා ඔලින්ද කෙලිය, මෙහෙවර කෙලිය, ලී කෙලිය. එතකොට ඒ විතරක් නෙවෙයි පැල් කවි, පතල් කවි, පාන් කවි මේ ඔක්කොම මහා දහම් කියන පොසිමික අර්ථ තියෙන දේවල්. දහම් අර්ථයමයි නිරන්තරයෙන් මෙනෙහි කරලා තියෙන්නේ. එතකොට ගත්තොත් එහෙම 18 වන්නම් කියලා අහලා තියෙනවා. මේ සියල්ලකම අර්ථ ධර්ම සහිතව දහමමයි කියවෙන්නේ. ධර්මයමයි තියෙන්නේ ජීවිතයට බද්ධ කරගෙන. හැබැයි අපිට මේවා තෝරගන්න නෑ නේද? අහලා තියෙනවනේ එක පඳුරෙන් දී සයක් කපාගෙන එක උස ඇති සඳ මෙක තෝරාගෙන ගුරුන් නතුතුදී ලී බෙදවාගෙන අපිත් කෙලිමු ලී දෙපිලසෙන් මොකද්ද මේ කියන්නේ එහෙනම් මේ පඳුර කියලා කියන්නේ මොකද්ද අපි මොකද්ද කරන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ටිකට බද්ධ වෙලා මුලාවටපත් වෙලා පඳුරක් විදියට අඳුරු ගහිලා නේද එහෙනම් මේ පඳුරේ තියෙන ගස් ටික මොකද්ද කරන්නේ දී ටික කපලා අරගෙන මේ හය කපලා අරගෙන මොකද කරන්නේ? එක උසයෙන් සඳ නිකතෝ රාගින. එනම් මෙන්න මේකේ තියෙන උස් ස්වභාවය මුලා ස්වභාවය සඳ කියන්නේ දහම් ආලෝකයෙන් නිරන්තරයෙන්ම තොරගෙන ගුරුන් අතර දීලී බෙදවාගෙන එහෙනම් කල්යාණ මිත්‍රේ ගුරුවරයෙක්ගෙන් මෙන්න මේක විභජ්‍යවාදී කරලා බෙදලා දහම් අර්ථය දැනගෙන අපිත් කෙලිමුලි දෙපින සැදීගෙන දෙපින කිව්වේ මෙන්න මේ නාම රූප කියන ටික දැනගෙන මේ පටිච්ච සමුප්පාද න්‍යාය බෙදන ක්‍රමය දැනගෙන තෝරගෙන මේ මම්මගේ කිය කියා මුලාවටපත් වෙයි මේ කෙලින ගමන නිමාවටපත් කරන අර්ථය ගැන හැඟෙන්න කලිලා. එන්ද හිතලා බලන්න. එහෙනම් ඔන්න ඔය ආර්ය සිංහල ජාතියේ ඇත්තටම බොහොම වටිනා තැනක දෙලා තිබුණා. ඒ අයගේ පංචකාම ගින්න අඩු නිසා පංචකාම අවශ්‍යතාවයන් එදිනදා ජීවිතයේ යැපෙන්න යමක් කරගෙන තමන්ගේ කුසගිනි වේදනාව දුරු කරගෙන මොකක් හෝ තැනකට වෙලා තමන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයට නැඹුරු වෙලා මහා සංඝ පරපුරේ ඇසුර අරගෙන කටයුතු කරගෙන ආපු රටාවක් දැන් එදා හිටපු මිනිස්සුන්ට දුවන් හොවනාවක් නැහැ වේගී. ඇයි? අවශ්‍යතා සීමිතයි. බොහොම නිවිච්ච සනසිච්ච මානසිකත්වයකින් යුක්තව අනුන්ට යහපත තමන්ටත් යහපත අනුන්ට ආර්ය මෛත්‍රී ගුණයෙන් යුක්තව කටයුතු කරනවා. මෙලවත් සැනසීම පරලවත් සැනසීමට මඟ හදා ගන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. දැන් අද මොකද වෙන්නේ වේගෙන් යන්න ඕනේ වේගෙන් යන්න එකක් හැදුවා ඒ ගිනිපත් වෙලයි නැත්තම් පත් වෙවි යනවා පත් වෙවි ඉන්නවා යන්නේ පත් වෙලා එන්නේ පත් වෙලා ඉන්නේ පත් වෙලා මහා වේගයක් වුණා එතකොට Tamanටත් අයහපත අනුන්ටත් අයහපත ඉරිසියාවයි ක්‍රෝධයයි මාන්නයයි වෛරයයි පරිගැනීමයි මුල් බැහැ මෙලවත් පිළිහිම පරලවත් දුගතියට පාරයි දැන් එදාද දිනු අද දිනු එහෙනම් අද අන්තිම අදාගේ පිරිහීමද නේද අන්තිම පහළ බාලාන සිද්ධි හැබැයි එදා ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගත්තාට අමුතු sannivedana ක්‍රමයක් වුණේ නේ ඇයි මේ දහම් දියෙන් ගොඩනගා ගත්ත ආධ්‍යාත්මික ශක්තිය තුල ඕනතරම් sannivedana කරනවා උඩින් යන අහසින් යන අමුතුෙන් ක්‍රම වුණේ නේ ඕනතරම් ක්‍රමවේද තිබුණ හැබැයි ඒ එකකවත් එයාලට අවශ්‍යතාවයක් නෙවෙයි විදහාම අවබෝධ ඒ ඔක්කොම ලෝකෙද අද මොකද උඩින් යන්නත් උන වේගින් යන්නත් උන ඒ තරමට කෙහිල්ල වැඩි නේද ඒ තරමට කෙහිල්ල එහෙනම් දැන් තෝරගෙන බලන්න ඉන්නේ මුලාව අපි ඉන්නේ බොරුවරු කියලා ඇත්තටම තෝරගන්නට වෙනවා එහෙනම් දැන් තෝරගන්නට මේක දැක්කේ නැත්නම් තව ගොඩක් කල්යයි නේද? තව ගොඩාක් කල්යයි අපිට. ඒ නිසා මේක තෝරගෙන වහවහ මෙන්න මේක කල් නොයවාම මේ පිළිවෙතට ඇවිල්ලා මේ නිවන සැනසෙන මග ඇසුරු මිස්වේ කරගෙන දහම්ගෙන් පෝසිත වෙලා මෙන්න මේ දක්වන දැක්කිල්ල නවත්තන්න බලන්න. එන දැන් හිතන්න මේ සියලු ප්‍රතිපත්ති ක්‍රම වලින් අපි මුලාවටපත් වෙලා අපි සම්පූර්ණයෙන්ම අඳුරු වලාපටකින් වෙහිච්ච කෙනෙක් අපි කාමයේ තුල ගිල්ලෙලා ඒකේ අඳුරෙන් වැහිලා කොයිතරම් මුලා අඳුරකද ඉන්නේ කියන කාරණාව තෝර බේරගෙන එතනින් ගැලවෙන්න ඕන විදිහට යලි යලි කල්යාණ මිත්‍රය ඇසුරු කර මේ දහම ඇතුළට දාගන්න. අපි හිතන් ඉන්නේ කොහොමද? අපි සියල්ල දන්නවා. අපි උගත්තු කියලා. හැබැයි ඇත්තටම අපිට තියෙන්නේ මොකද්ද? උගත්තු කියලා තියෙන්නේ අර රටහාල් කැවිලා ගත්ත පිළි ටිකක් විතර අලාගෙන ගන්න. එතනින් එහාට අපිට තියෙන උගත්කමක් නෑ. හොඳට හිතලා බලන්න. මම මම කියලා මුලාවේ මාන්නේ මම ලොක්කා කියන හිතාගෙන ඉන්න බිමට දාන. දාලා පාගන්න. ඔය ලොකු කරගෙන ඉන්නේ මා පිළි ගොඩක් ගඳ ගන්න ටික. ඔය ටික දකින්න. ඒ ටික දාලා පාගෙනකම් අපි ගඳ ගන්න තැන ඇත්තට අපි ඇත්තටම මොකක්වත් නැහැ. ඇත්තම කතාව. අපි දන්නේ මුලාවෙන් විදිහ විතරයි. අපි දන්නේ දුකටපත් වෙන විදිහ විතරයි. පඹ ගාලක පැටලෙන විදිහ නිසා ගලව ගන්න විදිහ තෝරගන්න. එක මාත්‍රිකවත් නුවණ තිබුණාද කියලා හිතලා බලන්න. දැන් ඇත්තටම අර පහන් දැල්ලට වහන්න සතුව ගෙන්නේ. මැරෙන්න කැමැත්තක් නැති වුණාට පිච්චෙන්න කැමැත්තක් නැති වුණා. අර පංචකාම ආස්වාදයට රැවටිලා වහ වහ දැන් පිච්චි පිච්චි නැති. ඒකේ වහපු නිසා දැන් මොකද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේයෙන් පිච්චිලා පිච්චිලා අවසාන මරණයට පත් වෙනවා. එහෙනම් දැන් අපි අනුගමනය කරන ක්‍රමවේදය හරියි. අන්තිමේ. එහෙනම් ඕක දැකලා මම කියන්නේ රැකියාව අතහරින්න නෙමෙයි. ධර්මවල අධ්‍යයනය යන්න ඕනේ. ඒ ඒකට සුදුසු පරිසරයක් තාම මේ විදිහේ පහළ වෙලා නැහැ. ඒකට සුදුසු ආර්ය ප්‍රතිපත්ති ක්‍රමයක් නැහැ. හැබැයි ඒක මතු පරපුරට දායාද කරන්නට නම් ඔබ මේ මොහොතේ ශක්තිමත් වෙන්න ඔබ මේ මොහොතේ ක්‍රමවේදයක මාත්‍රි මාත්‍රි පුරුදු කරන්න ඒක ප්‍රගුණ කරන්න මේක රෝගියාත්මව දැකලා දරුවන්ට මේ රෝගයට යන්න අතවන්නට එපා. අපේ නව පරපුරට බිහි වෙන මේ දරුවන්ට උඹලා කහපල්ලා කහපල්ලා කියලා උද්‍යෝගමත් කරන්න එපා. බුද්ධ ශාසනයට අද ධර්මයේ පූජා කරන අම්මේ තාත්තු දැක්කම කොයිතරම් හිගද කියලා බලන්න. දැන් මෙන්න මේ දහම ටික ටික ඇහිලා අවබෝධයට පත් වෙන තරුණ දරුවෝ එනවා එහෙත් නවති. ආවට පස්සේ හිත භික්ෂුන් වහන්සේලාට බැනලා මොකද කරන්නේ? අපිට ඉන්න එකම දරුවා හොරකම් කරගෙන ආවොත් ඉමොත් බුදු බුද්ධ ශාසනය උන්නේ කියලා. තවත් අවඩ අසාධාරණ කරගෙන අර දරුවන්ව කෑ ගහද්දි මොකද්ද කරන්නේ? අර ගින්නරට ඇදලා දාන ඇදගෙන යනවා. ඒ දහම් අවබෝධ වෙච්ච කෙනෙකුට ගිහි ගියේ ගිනි ගයක් කියලා තේරෙනවා. එහෙනම් ඒ දෙමාපිය කරන්නේ මොකද්ද? යම රාජ්‍යරෝ අවීචියට ඇදගෙන යනවා වගේ ඇදගෙන යනවා මහ මුලා සහගත තැනකී. මේ තෝරගන්න ඇවිල්ලා මේක ඉන්න භික්ෂුන්ට බැනලා බැනලා බැනලා මොකද්ද කියලා නැවසන. අර දරුවා ඇදගෙන යනවා. හැබැයි ඇදගෙන ගියත් ඉන්න බෑ වැඩි කාලයක් මොකද? පාත් වෙනකොට එයාට ඉන්න බෑ එයාට කහන්න උනනාවක් නෑ. ඒක නෙදා කියලා දැකලා දහම් ඖෂධයේ මාත්‍රයක් හරි ප්‍රත්‍ය කරගත්ත කෙනෙකුට මොකද වෙන්නේ? කහ කහ ඉන්න බෑ. කාන්න හිත යොමු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. එහෙනම් දැන් තෝරගන්න අපි ඇත්තටම එදා බුද්ධ ශාසනයේ තොන්වේ විදිහයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර විට අද උපන් දරුවා ඉන්න තාත්තා උදෑසන වැඩට ගිහින් හවස පන්සලට ගිහිල්ලා ධර්මය අහලා සමහරට අරියක් වෙනවා. එහෙම සිවුරු දාගෙන නම් ඊට පස්සේ මොකද කරන්නේ? පින්ඳ පාති ගමට වඩිනකොට ගස් බඳලා ගහනවා. වගේ කෙල්ල අනාථ කරපු එක මගේ දරුවෝ දරුවා අනාථ කරපු එකා කියලා අල්ලගෙන ගහන. මහරහතන් වහන්සේලා පින්නපාත කරනකොට මිනිස්සු හැංගෙනවා දරුවෝ ඇතුළට අරගෙන. අපේ දරුවෝ වසී කරගෙන යනවා වසියක් දෙනවා මේ උන් කියලා. සමාජවලට දානියක් දක්වා බෙදන්නේ නැහැ. එවැනි පළාත් තිබුණා මුලේ. එයි ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් සමහර වෙලාවට මේ දරුවන්ට කිරිදිදී දරුවෝ නලවනවා ධර්මයේ ශ්‍රවණය කරපු අම්මලා දහම් ශ්‍රවණය කරනවා ඉවර වෙනකොට අරිහත් වෙලා සියලු කෙලෙස් දුරු කරගන්න. කිරි එරෙන්නේ නැහැ අවසානට. කිරි එරෙන්නේ තිබුණු හේතුවයි විතරයි. දැන් මෙයාමට පුළුවන් නේද මගේ දරුවා මගේ දරුවා කියලා අල්ලගෙන ගිහි ගෙදරින් පුළුවන් කමක් මේ අර දරුවා කාට හරි බාර දීලා මොකද්ද කරන්නේ බුද්ධ ශාසනය කියලා කීවරේ දාගන්න හැබැයි මෙන්න මේ අම්මා දිහා බලලා බාහිර ඉන්න ධර්මයේ තේරෙන්නේ නැති බොහෝ පිරිසක් කියනවා හිතා පපුවක් නැති ගෑණියා අර කිරිදරුවේ දාන ගිහිල්ලා ඉන්න අපුරු බලාපල්ලා. එහෙම කියයිද නේද? අද එවැනි සමාජයක් නැද්ද වෙන්නේ? එහෙනම් තෝර. එහෙනම් දැන් එදා හිතන්නකෝ බුද්ධ ශාසනය එදා මිනි මරපුවායි, ඉස්වි දූෂණ කරපුවායි, ගණිකා වෘත්ති එදිකයක් මේ ධර්ම අවබෝධ කරලා බුද්ධ ශාසනය නිවන් දැකද නේද? නිවන්. හැබැයි අද එහෙම කෙනෙකුට ධර්ම අවබෝධ වෙලා බුද්ධ ශාසනය පෙරදුන්නත් අපි මොකද්ද කියන්නේ? කොරන්න තියෙන දහදුනා වැඩ ඔක්කොම කළා කළා සාසනෙ ගන්න මේක ගියා. එහෙම කියන්නේ එහෙනම් මේ අවබෝධය කතා එහෙනම් හොඳට තෝරගන්න මෙවැනි දේවල් කියලා මහා අකුසල කර්ම කරගන්න එපා. පාප කර්ම කරගන්න එපා මහා භයානකයි. ඔබ නොදන්නා පැත්තක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා හොඳට නුවණින් දැක්කම තේරෙයි. ඉස්වි දූසකයාද මංකොල්ල කාපු කෙනා මිනි මරුවද කියලා මේකට අදාළ නැහැ. සමහර විට ඒ අය දහම අවබෝධ කරගෙන නිවේ. සමහර විට 365 දවසෙන් පොයට සිල් රැද්දා විතරක් ඇඳගෙන රෙද්දෙන් නිවන් දකින්න හදපයි මොකක්ද? එතන ඉන්නේ. එහෙනම් ඒ අයට බුදු සරණ කරන්න දෙයක් නැහැ හොඳට තෝරගන්න. ඇත්තටම මේ නිවන් දකින්නවා කියලා කියන්නේ අපි එක තැනකට වෙලා සුදු පාට ඇඳුමක් ඇඳගෙන කරන වැඩක් නෙමෙයි. සීලය කියන්නේ මොකද්ද? ලයේ ඇති වෙන සිසිල් ස්වභාවය. ඒක ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ දහම්යෙන් පෝෂිත වෙලා ඇතුළ නිවන විදිය දැනගන්න වෙනවා. ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්න වෙනවා. ඒනම් මේ සීල් කියන්නේ දෙන්න පුළුවන් එකක්වත් ගන්න පුළුවන් එකක්වත් නෙමෙයි. අපි අද අනු මහා උජාරවට සීල් ගන්නද නැහැ? ගන්න. එහෙනම් සීල් දෙන්නම් බෑ ගන්න බෑව. සීලය කියන එක පිළිගන්න ඕන අපි ඇතුළේ. එහෙනම් අද තියෙන්නේ දෙන සීලයක් ගන්න සීලයක් නෙමෙයි. දෙන එකක් ගන්න එකක්. ඒ දෙනේ කී ගානේ කී මොකද්ද කරන්නේ? සුදු පාට ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? පාදිරිලා ඉඳලා දෙන දාන ටික අරගෙන නිදි මර මර නිදි මර නිදි කිර කිර නිදි කිර කර ඉඳලා මොකද්ද කරන්නේ? කොහෙට හරි හේතු වෙලා හොඳ නිින්දක් දාලා හවසට ඇවිල්ලා බලන්න බාට දෙක එහෙම නැති වුණොත් බලන්න පුළුවන් සෙරප්පු කෑලි දෙක එහෙම නැති වුණොත් නේද? ඒ වාසකමගේ සී. එනවා ඔතනද නැද්ද අද තියෙන්නේ? නම මම මේවා කියන්නේ දකින්න අපි ඉන්නේ කොයිතරම් පහත් තැනකද? අපි බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්නේ කොයිතරම් අඩු තක්සේරුන් අව තක්සේරුන්. එහෙනම් මේ බුද්ධ ශාසනය කියන්නේ මේ මුළු මහත් ලෝකයක්ම සලසන්න පුළුවන්. මුළු මහත් ජන පරපුරක්ම නිවන්න පුළුවන්. ඒ තරම් ශ්‍රේෂ්ඨ ධර්මතාවක්. මෙන්න මේක තෝරගන්න. මේක තෝරගෙන මේක අවබෝධ කරගන්න. මේ ටික නොදකින තාක්කල් අපිට කියන්න තියෙන්නේ අර අවසානයේ මැරුණට පස්සේ බැනදරකේ නිවන් සුව ගන්නවානේ. අන්න ඒ වගේ දෙද්දේ නිවන් කියලා තමයි කියන්නේ. ඉතින් වෙන මොකක්වත් කරන්න ලැබෙන්නේ එනම් හොඳට තෝරගන්න. මේ බුද්ධ ශාසනයේ දානමාන පින්කම් ආදී කරනවා නම් මේවත් කරන්න ඕන අර්ථ දැනගෙනවා. නැත්නම් ඒව කරා ඇති වැඩක් නැහැ තේරුමක්. ඒවා දැන් අපි තෝරගන්න ඕනේ. මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ වැදගත්කම දැකලා ඒ ගුණේ පිහිටලා නිවිච්ච ගුණයකින් දානමාද ආදී පින්කම් කලේ නැත්නම් වැඩක් නෑ. වැඩක් නෑ. අපි මෙහෙම හිතන්නකෝ. අපි අද ඇත්තටම අවංකව පන්සලට යන්නේ පාන්සිකුල හින්දාද නේ? පාන්සිකුල. හාමුදුරුවෝ තවල්කව පන්සලේ ඉන්නේ මේ පාන්සිකුල දිවිගේ හින්දා. ඇයි නැත්තම් මෙලහකට ගෙදර ගිහින්. ඇයි පාන්සිකුල නැත්තම් මිනිස්සු දාන දෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඉඳ වෙන්නේ ඇයි දහම් අවබෝධයක් නැති නිසා. නිරන්තරව තෝරගන්න. අද අවන්තොන් ගත්ත ගිහි පෙරදි දෙපාර්ශ්වයෙන් බහුතරයක් කැපෙන්නේ පාංශිකුලේ නිසා. පාංශිකුලේ නිසා මිනිස්සු මැරිලා දන් දෙන්න ඕනේ කියලා නියාමයක් පවත්වන සම්මුතිය ආව නිසා. නැත්නම් පන්සල ඉවරයි, දායකයෝ ඉවරයි, දහම මෙහෙමවත් පවතින්නේ එහෙම හරි ලොකු දෙයක් පාංශකුලි වෙනුවෙන් හරි මේ බුද්ධ ශාසනයේ මේ තාක්කාලයක් සුරක්ෂිත වෙලා පැවති. අපි කොහොමද පාන්සි කුලලේ මිනිහෙක් මරුවට පස්සේ මොකද්ද කරන්නේ ජීවත් වෙලා ඉන්නවට වැඩි මේකක් කරනවා නෑ. ගිරාල් වල මලකඳ තියලා මොකද්ද කරන්නේ? රට වටේම ඔක්කොට මොකද්ද කරන්නේ? දාන පාටි කුපේ ගෙනලා දාන නේද? එහෙමද නැද්ද? ඔන්න මලකඳ සබහ. බොන්නේ දීලා මත් කරන බూరు ගස්වලනේ රාග දේශ මොහ ඔක්කොම ව්‍යාප්ත කරන මොකද්ද කරන්නේ? මැරෙච්ච මිනිහට අනුමෝදන් කරන්න තියෙන පිළිද පවුවද? ආන් කවුද? එහෙනම් තෝරගන්න. මේ පාංශු කුලේ එදා ගන්න තිබි හොරු නෙමෙයි. මිනිස්සෙක් මරණට පස්සේ මුලින්ම ගිහිල්ලා තියෙන්නේ කොහෙටද? ගමේ පන්සලේ හාමුදුරුවෝ. ගිහිල්ලා උපදේශ අරගෙන තියෙන මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ? එහෙනම් මේ දහම් දියෙන් පරිපූර්ණ වෙච්ච මිනිස්සු මොකද්ද කරලා තියෙන්නේ? මෙරික මිනිහා මොකක් හරි යොදාගෙන වලක් අප නිලලා මොකද්ද කරන්නේ? ඒ වලලකට ගෙනියනවා. ඊට පස්සේ මුළු ගමමත් එකතු වෙනවා. හාමුදුරුවෝ එතනට යනවා ඒ උණු ගමක් එකතු වෙන නිසා දහම දෙන්න පුළුවන් හොඳම තැන. ගිහිල්ලා අර අඬා ගඳුලින් සෝකයෙන් ඉන්න මිනිස්සුන්ට මොකද කරන්නේ? දහමෙන් අවවාද අනුශාසනා කළා. දහම් දහමට යොමු කරගෙන. ඒ වෙලාවේ මහා සංඝයාට පැහැදිලා කරන දානමාන ආදී යම් පින්කමක් තියෙනවා නම් ධර්ම ශ්‍රවණේ මතුවෙන යම් පුණ්‍ය ශක්තියක් තියෙනවා. අර මිනිස්සයා වලේ දාලා මොකද කරන්නේ? අර මලකඳ දාලා ඉවරලා ඒ පුණ්‍ය ශක්තිය අන්න අර මැරිච්ච ඥාතියට අනුමෝදන් කිරීමක් ඒ මොහොතේ විතර. අනුමෝදන් කරනවා කියන්නේ මෙතන දැකබලා සතුටටපත් වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඕක හොඳට තෝරගන්න. මේ මැරිච්ච හැමෝම ගහෙන් එළියනවා කියලා ශනිකව උපදිනවා තවදනෙක් කියලා අපි හිතන්නේ. ඒ අපි අවබෝධය දින දුර්ලභක. එනම් තෝරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ චුතියයි පටිසන්ධියයි අතර අතරක් නැහැ කියලා. චුතිපටිසන්ධි කියන්නේ එක චිත්ත වීදියේක ශලේක ගොඩ නැගෙන දෙකක්. ඒක ගැඹුරු එකක්. එහෙනම් තෝරගන්න ඔන්න මැරිච්ච බොහෝ අය තමන්ගේම නිවසට වෙලා ඉන්නව මොකක්ද? තමන්ගේම අම්මා තාත්තා දුව පුතා කියන හැඟීමෙන් යුක්තව. දැන් එතකොට අතීතයේ ඉඳලා සිරිතක් ආව නේද? මරණයට පස්සුනාට පස්සේ දානෙට කලින් ගෙදර තියෙන මොකක්ද තටුවක් තියෙන එකක් තිබුණා නේද? කන්න ආහාර ටිකක් ගෙනම තටුවක් විදිහට තියෙන එකක්. අපි කිව්වනේ මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැබැයි මේක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. මම මෙන්න මෙහෙම එකක් කියන්නේ. ඔය പ്രേත කියලා කියන්නේ මොකටවත් නෙවෙයි. අපි ජීවත් වෙනකන් ජීවත් වෙන්නේ අනුන්ට අතපපාදන. දැන් අපි අනුන් වෙනුවෙන් අපි අපි ඉඳ නැද්ද? අනුන්ගේ මොකක් හරි බලාපොරොත්තු වෙවි ඒ මන්දී අපි අපි ඉඳ නැද්ද? අන්න මොකද එන්නේ අනුන්ගේ යකර නිසා කියන പ്രേත. පරහි අත പ്രേත. එනම් බෞද්ධයා මරණය මත් යනවා කොතනටද? හතර අපායේ ප්‍රේත කියන තැන නෙවෙයි. ඔන්න ඒ පරහේ අත කියන තැනට ප්‍රේත කියන තැන උප්පත්ති ලැබෙනවා. වේදානම් උපකප්පති කියලා පිරනුමෝදන් කරන්නේ ඔන්න ඔය කොටසට. අපි දැන් තෝරගන්න ඕනේ මොකද්ද? අපි හිතමුකෝ අපි කවුරු හරි දවස් 3-4 රාත් අපි කාට හරි කණ්ඩ දෙන්නේ නැතුව තියෙනවා. දැන් අපි බඩගින් ඉන්න මොහොතක ගෙදර මහා කෑමක් හදන සුවඳක් වෙනවා. කෑම ගොඩාක් හදනවා. මේ හදන අතරතුර එයා පැති බණක් කියනවා. බණක් යන්න කතා කරනවා. දැන් අපි බණ බණට යන්න බලාගෙන ඉඳීද? අර වියන කෑම කාලා බඩ පුරවල යන්න බලාගෙන ඉඳීද? ඒකද නැත්නම් අඩ වෙලා තින්නේ මොකද? අන්න ඒ වගේ මේ මැරිච්ච ඥාති පිරිසට බෞද්ධලයක් ඉන්නේ කන්න කවුරුත් දෙන්නේ. හරියම කරලා උයාගෙන කන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඒ අයව ඉවත් කරපු මල මුත්‍රා සෙමසු ටිකක් විතරයි ගන්න ලැබෙන්නේ. අන්න ඒ නිසා අපි මොකද්ද කරන්නේ මුලින් මේ අයගේ සිත් සතුටු කරන්නේ. එයා ඒ කැමති කරන විදිහට ආහාර ටිකක් හදලා මොකද්ද කරන්නේ? අන්න ඒක ඒ අයට කැප කරාම ඒකේ ගන්ධය ආග්‍රහණය කරලා කුස පුරව ගන්න. දැන් ගන්න කුස පුරව ගන්න කෙනා බඩගින්නේ පිළ පෙළන්නේ. දැන් මොකද්ද වෙන්නේ මේ කරන පුණ්‍ය කටයුත්තට සහසම්බන්ධ වෙලා මේක දැක බලාගෙන අන්න සතුටටපත් වෙලා පුණ්‍ය අනුමෝදනාව කරනකොට මෙන්න මේක අනුමෝදන් කරනවා අනේ සාදු සාදුන් කිය. එනම් මේ දැක බලා සතුටටපත් වීමයි අනුමෝදනාව කියන්නේ. අන්න එතනින් මොකද්ද වෙන්නේ? ඒ වැඩෙන හිතේ සතුටෙන් නැගෙන පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙලා දුගතිගාමී තැනකට යන්න තිබුණා නම් ඒකෙන් අත මිදලා සුගතිගාමී තැනක උපදිනවා. එහෙනම් අපි අද කරන්නේ ඇත්තටම ඕකද? ඔහොම කිසි අර්ථයක් නැති නෑ. එයි මේ තවත් හතක් තියාගන්න. දවස් 7ක් තියනවා කියලා එකක් නෑ දාන්නේ දෙන්න. මේකේ නියම අර්ථය මොකද්ද කියලා බලන්න කෙනෙක් මැල්ල වලේ දැම්මට පස්සේ එකපාර දානයක් දෙන්න පින්කමක් නැති කරගන්න අමාරුයි. ඒ නිසා මිනිස්සු එතනින් එහාට මොකද්ද කරන්නේ මේ බුද්ධ ශාසනයේ ගුණය දැකලා මේ ධර්මයේ ලෝක සත්‍යයන්ට දෙන්න මහා අවස්ථාවක් කරගෙන මේක මහා ධම් මහා සංඝයාට දෙන්න මහා අවස්ථාවක් කරගෙන අන්න ඒක මනාවකට සිහියට අරගෙන සතියෙන් යුක්තව මොකද්ද කරන්නේ? ඒ කටයුතු සැලසුම් කරන්න, සංවිධානය කරන්න කාලයක් යනවද නැද්ද? කාලයක් යනවා. අද ඔබ කොහොමද කරන්නේ? දෙන්නම් වාලේ දෙතු ලෝකෙට පේන්න මොකද්ද කරන්නේ? කුණු කම් හිලේ තියාගෙන එහෙම නැත්නම් දැඩි මුලාවෙක සිටින්නේ අරගෙන අරයට පේනවා, පේන්න මෙයාට පේන්න දන් දෙන්න මහා මුලා සහගත පහක් දෙනකට වැටලාද නැද්ද? එතන 100ක් තියෙනවා. එහෙනම් දවස් හතෙන් දාන දෙද්දි කියලා නෙවෙයි මේ කිව්වේ. සතිය 100 පවත්වලා මේ ධර්මයට ලැබුරු කරලා දාන දෙන්න. ඒකයි කියන්නේ. අපිට මේක ඒකරාශී කරගන්න සැලසුම් කරගන්න යන්නේ දවසයිද දෙකයිද සිහියෙන් යුක්තව. ඒකමනා සිහියෙන් යුක්තව සැලසුම් කරලා සංවිධානය කළා දවසින් දෙකකින් හරි පුළුවන් නම් බණ කියලා දාන පූජා කළා. මේ ගොඩනැගෙන පුණ්‍ය කුසල ශක්තිය මනා සිහියෙන් සතිය අනුමෝදන් කරන උන සතියෙන් දීපු දානෙ වෙනවා. එතන අද මේ දවස් හතක් අල්ලගෙන පටලවගෙන මහා මුලාසහගත න්‍යායක් ඇතිවෙනවා. එහෙනම් මේ ඔක්කොම වැහිලාද නැද්ද එහෙනම් මේ සියල්ල වැහිලා මුලාවටපත් වෙලා අපි මොකද කරන්නේ? අඳුරක් තුල අතපොත දෙදා අතපොත දෙදා අර මහා කැලෑවක අතරමං විච්ච අන්ධ අලියේ ගානටපත් වෙලා නේද? එහෙනම් අර ආර්ය කුල සිරිත් නැවත ස්ථාපිත කරගන්න. ඒ වගේ අර්ථ ධර්ම තමයි ජීවිතයට සහසම්බන්ධ කරගන්න. මේ සියල්ල ගලපගෙන වහ වහාම මේ නිවන ප්‍රතිපත්තිය අනුගමනය කරලා බුද්ධ ශාසනයේ වැදගත්කම තේරුම් අරගෙන මේ ආර්ය සිංහල ජාතිය යලි සුරක්ෂිත කරගන්න. ආර්ය ධර්ම යලි මේක තුල ස්ථාපිත කරගන්න. නැවත නැවතත් මේ බුද්ධ ශාසනයේ සුරකින්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්නට අවශ්‍ය කරන දැනුම පහළ වෙත්වා ප්‍රඥා නුවණ දැල්ලෙත්තා ප්‍රඥා පහන දැල්ලෙත්තා මේ සාධනාව එවනම් අනන්ත ජාති සංසාරේ පටන් මේ මොහොත දක්වාම අපි පැමිණෙන ගමනේදී සම්මා සම්බුදුජාණන් වහන්සේලාට පස්සේ බුදුජාණන් වහන්සේලාට අරියත්මා උත්තමයන් වහන්සේලාට ආදී උතුමන් වහන්සේලාට සම්මා සම්බුදු ශාසනයට දැනහො ලොදන එකකයි වචනේ කියනවා තුන්දෙනේ යම් කිසි අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් සිදු කරලා තියෙනවා නම් මේ මොහොතේදී සිතින් සිටින්නකින් හරි ලැබුණා වූ යම් කිසි අවඩක් අසාධාරණයක් තියෙනවා ඒ සියල්ලටම මේ මොහොතේදී ජනිත වන්නට යෙදුණා වූ අනන්ත පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වුණා වන්දි කිවෙත්වා වන්දි කිවෙත්වා වන්දි කිවෙත්වා කියලා සාදුනා දක්වනවා ඒ වගේම මේ නැගෙනා පුණ්‍ය කුසල ශක්තිය අනන්ත ජාත සංසාරේ පටන් මේ මොහොත දක්වාම අම්මා වෙලා තාත්තා වෙලා දුවා වෙලා පුතා වෙලා ඥාති මිත්‍රාදීන් වෙලා යම් කිසි කෙනෙක් සතර වර්ගික ඥාති වශයෙන් පින් අනුමෝදන්ට බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු දෙනාට මෙකී නැගෙනා වූ පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා සාදුනාදයෙන් පවත්වන්නට එසේ අනුමෝදන් වෙලා සුගතිගාමි ජනක උප්පත්තිය ලැබලා ප්‍රඥා සිදුවර කරගෙන වහවහාම උතුම් ධම්ම අවබෝධය පිණිසම අවශ්‍ය කරන හේතු සකස් කරගනිත්වා කියලා සාදුනාදයෙන් පවත්වන්නට ඒ වගේම මේ මොහොතේදී විහිදලා පැතිරලා යනා වූ සුද්ධ පුණ්‍ය කුසල ශක්තිය මේ පින්කමට සිතින් සිටවිල්ලකින් හරි වචනකින් හරි යම් කිසි උදව්වක් උපකාරයක් කරපු යම් තාක් කෙනෙක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනාටම අනුමෝදන් වෙත් අනුමෝදන් වෙත්වාගෙන සාධනාවෙන් පවත් ගන්න. මේ මොහොතේදී නැගෙනා වූ පුණ්‍ය කුසල ශක්තිය මේ මුළු මහත් විස ධාතු පුරාම විහිදේවා විහිදේවා විහිදේවා පැතිරේවා පැතිරේවා පැතිරේවා පීඨාවා පීඨාවා පීඨාවා එසේ විහිදිලා පැතිරිලා පිහිටලා ගිහිලා මේ සුද්ධ චිත්ත කිරණ ශක්තිය මුළු විශ්ව ධාතුම නැහැවෙත්වා නැහැවෙත්වා නැහැවෙත්වා කියලා අධිෂ්ඨාන කරන්ට සියලු ලෝක සියලු සත්වයන් පරම නිබ්බාන සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා අධිෂ්ඨාන කළ සාදුනාදය පවත්තන්ට ඒ වගේම විසුතුට භාවයෙන් මත් වෙලා මුලාවටපත් වෙලා මේ පංචකාමයේ අග්‍ර කරගෙන යම් තා පිරිසක් ඉන්නවා නම් මේ ලෝකවාසී 31 ලෝක දාත්තලේ කොහේ කොතනක හරි ඒ සෑම සියලු දෙනාටම සම්‍යක් දෘෂ්ටික නුවණ පහළ වෙත්තා ප්‍රඥා සිනිවර වෙත්තා යලිත් මෙන්න මේ විශ්ව ධාතුන් මේ තුල මේ සක්ඛණ්ඩ සක්නද පතුරන්නට අවශ්‍ය කරන හේතු කාරක ධර්මයන් සකස්සෙත්වා සකස්සෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්නට යලි යලත් යලි යලිත් මෙන්න මේ රට දහම් දීපයක් බවට පත් වෙන්නට අවශ්‍ය කරන වටපිටාව සකස්සෙත්වා සම්මිය දෘෂ්ටික දෙවියන්ගේ ශක්තිය ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබෙත්වා ලැබෙත්වා කියලා අදිෂ්ඨාන කරන්ට ඒ වගේම උතුම් නිවන් මාර්ග සාක්ෂාත් කරගන්නදී යන ගමනේදී ලෝකකාරක වශයෙන් මාරකාරක වශයෙන් අමනුෂිකාරක වශයෙන් යම්කිසි බාධාවක් වෙනවා සියලු බාධාවන් දුරු වෙත්වා දුරු වෙත්වා කියලා සාධනාදයක් පවත්තන්ට සියලු ලෝක සියලු සත්‍ය සෝතාපන්න ඵලයේ නිදුක්කෙත්වා සකෘදාගාම ඵලයේ නිරෝගී වෙත්වා අනාගාමී ඵලෙන් දුකින් මිදෙත්වා අරිහත් ඵලෙන් සුවපත් වෙත්වා පරම නිබ්බාන සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාධනාදයක් පවත්තන්ට සබ්බීතියෝ ගජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ සුඛී හෝතු අභිවාදන සීලිස්ස එමි චන්වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරහාරෝග්‍ය සම්පatti ස්වග්ග සම්පatti නේවචේ අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු